අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 92 වෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ සම්මත වර්ෂයෙන් 2015 මාර්තු මාසයේ 31 වෙනිදා ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඥානීය නුකෝ ආවසෝ උපවාන භික්ඛු පච්චත්තං යෝනිසෝ මනසිකාරෝ එවං සුසමාරද්දං මේ සත්ත බොජ්ජංගා පාසු විහාරාය සංවත්ත තීති සංගරත්යෙන් අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මාතෘකා ලැබුවා මේ උපවාන සූත්‍රය සංයුත නිකායේ බොජ්ජංග සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන ඉන් අපි මතක් කරගත්ත දල වශයෙන් මේක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් උපවාන කියන ස්වාමීන් වහන්සේත් එක්ක යන සාකච්ඡාවක මුවාවෙන් බොජ්ජංග ධර්ම ගැන කරණ ඉගැන්වීම. එහෙම නැත්නම් බොජ්ජංග ගැන විස්තර වෙන සූත්‍රයක්. ඉතින් මේ විස්තරය අපේ මේ වැඩමුළුවට සම්බන්ධ කරනකොට අපි සලකා බැලිය යුතුයි මේ බොජ්ජංග වැක්ත මේ සතිය කියන්නේ ගොක් දියුණු සතියක්. එහෙම නැත්නම් කියනොනම් පරෝපදේශ රහිතව තමන්ගේ භාවනාව ඉදිරියට කරගන්න පුළුවන් තරම් කමඨහං සුද්ධ කිරීමකින් තොරව භාවනාව ඉදිරියට කරගන්න පුළුවන් තරම් තමා විසින්ම තමාගේ හිත නැගිටවා ගන්න තරම් ශාම්භූ ඥානයක් ඇති කෙනෙකු තරමට පත්‍විච්චි මට්ටමේදී තමයි සතියට සති සම්බොජ්ජංගය කියන්නේ. සතිය බෝධි අංගයක් කරලා තියෙනවා. ඉතින් ඒකට ඒ අර්ථකතනය සාමාන්‍ය සතිපට්ඨාන සතිය සාමාන්‍ය ඉන්ද්‍රිය සතිය, සාමාන්‍ය බල සතිය, මේ බොජ්ජංග සතියෙන් වෙන්වීමේ අර්ථකථනය තමයි මේ අද අපි ඉදිරිපත් කරගත්ත පාඩේෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඒක බුරුම ස්වාමීන් වහන්සේලා එක එක මට්ටම් වල සති විස්තර කරනකොට බොජ්ජංග සතියට දෙන අර්ථකතනය මේ උපවාන සූත්‍රයෙන් ගත් එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි ඊයේ ඒකට මූලාශ්‍ර පිටිය සකස් කිරීම හඳුනා දීම ආරම්භය කරන වෙලාවේදී මට අතපසු වුණා ඒ pāli වාක්‍යයේ සිංහල අර්ථය ඉදිරිපත් කරන්න ඒක එච්චරම පහසු එකක් හෝ ලේසියෙන් වැටෙන එකක් නෙවෙයි ටිකක් ගැඹුරුයි නමුත් ඒක තමයි මේ බොජ්ජංග මට්ටමේ සතිය හඳුනා ගන්න තියෙන අර්ථකථනය. ඉතින් ඒක ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොතේ සඳහන් වෙලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපවාන ස්වාමීන් වහන්සේගෙන් අහනවා එවත්නි උපවාන උපවානේනි මහානතෙම කියන්නේ කවුරු හරි බණ භාවනා කරන භික්ෂුවක් නුවණින් මෙනෙහි කිරීමෙන් යෝනිසෝ මනසිකාරයට කියනවා මෙතන නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මනාකොට අරමන ලද බොජ්ජංගයෝ පාසු විහරණය පිණිස පවතිත් යයි තමාම සම්බු ඥාණයෙන් දැනගන්නේද කියන්නේ මම මේ කරන ප්‍රයත්නය මට මේ ජීවිතයෙන් ප්‍රතිඵල දෙන එහෙම නැත්නම් මගේම හිතසුව පිණිස පවතින බව යෝනිසෝමනසිකාරයේ තියෙන සත්‍තබොඥංග වඩන මහානට භික්ෂුවට යෝගාවචරයට Tamanටම වැටහෙයිද කියන මේ කටට උත්තර දීලා අහන ප්‍රශ්නයක්. ඔව් හෝ නැහැ කියන උත්තරයකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කොට ළඟද ප්‍රශ්නයක්. ඉතින් ඒකට ආස්තිකත්වයෙන් උත්තර දෙන උපවාන ස්වාමීන් වහන්සේ එහෙමයි ඇවැත්නි සාරිපුත්‍රය මහණෙක් එහෙම යෝගාවචරයේ නෝනින් මෙනෙහි කිරීමෙන් ඒ කියන්නේ තමන් හරියට මේකට කියනවා පත මානසිකාරය උපාය මානසිකාරය කියන පද දෙක තමයි සඳහන් කරන්නේ මෙනෙහි කිරීමේ හරි ක්‍රම වේදය දන්නවා ඒකට කියනවා යෝනිස මානසිකාරය කියලා නොකල යුද්ධ මෙනෙහි කරන්නේත් නැහැ කල යුද්ධ මෙනෙහි නොකර අතාරින්නෙත් නැහැ අවශ්‍ය වෙලාවට මෙනෙහි නොකර යන්තරම් විශ්වාසිකුත් තියෙනවා ආන්නේ විදිහට මෙනෙහි කිරීම සම්බන්ධව පතය එහෙම නැත්නම් උපාය දන්න කෙනා මේ මම දැන් මේ වඩන සතිය ඒකාන්තෙම බෝධිපරායනයි. ඒකාන්තෙම හිතසුව පිණිස පිහිටනවා කියලා Tamanටම වැටහෙනවාද කියලා. එතකොට උපාණ ශාංශිකත් කියන්නේ ඔව් කියලා. ඉතින් අපි ඊයේ උත්සාහ ගත්තේ තේරුම් ගත්තේ මේ සති මාත්‍රාව තියෙනකොට ඒ යෝගාවචරයට වැටහෙන්නේ මම මේ කරන වැඩේ අර්ථේ. ඒ යෝගාචරය තාම සද්ධාවෙන් කටයුතු කරන්නේ පච්චත්තං වේදිතබ්බෝ කියන විදිහට තමන්ගේ ප්‍රත්‍යක්ෂයට අහු වෙලා නැහැ. ඉතින් ඒ නිසා එතනදී ලොකු සද්ධාාවක් ඕනේ. මේ වැටි වැටි, වැරදි වැරදි, වැරදි වැරදි මේ තාමත් අරබණලද වීදී අත නෑර මම සතිය වඩා ගන්න ඕනේ කියලා ඉදිරියට සතියව මුල් කරගන්න ඕනේ කියලා මුල් කාලේ යෝගාවචරයට තමා වශයෙන් සාධාරණීකරණය කරන්න බෑ. ඒ වෙනුවට ඒක තේරුම් ගන්නවත් කෙනහිල්ලක් වශයෙන් උත් කියන්න පුළුවන්. ශ්‍රද්ධාව නම් මට හිතසෝ පිණිස පවතිනවා කියලා යෝගාවචරය පැනලා දෙනවා. ශ්‍රද්ධාව නම් බොහොම ඉක්මනට ඉදිරිපත් කරන වැඩ කටයුතු කරන්න යෝගාවචරයට නැත්නම් බෞද්ධයට හැකියාවක් තියෙනවා. වීරිය හැම වෙලාවෙම Tamanට උදව් කරනවා මේ ආගමට ධර්මයක් නෙමෙයි බිස්නස් එකක් කරන්න වේවා. ගොවිතැනක් කරන්න හෝ වේවා. gedara සුමේ කටයුතු කරන්න අම්මා කෙනෙකුට ඕවා වීර්ය අවශ්‍යයි කියන එක අදහන කතියකුත් තියෙනවා. සමාධියට කැදරකමක් තියෙනවා. ප්‍රඥාවට ආදරේ තියෙනවා. කිසිම කෙනෙකුට සතියයි මේ කටයුත්ත කරන්න කියලා Tamanට වැටහෙන ගතියක් එන්න ඒ ක්ෂණ මාත්‍ර සතියෙන් බෑ. සතිපට්ඨාන සතියෙන් බෑ. ඉන්ද්‍රිය සතියෙන් බෑ. බල සතිය ඉක්මුණාට පස්සේ තමයි තමයි තේරෙන්නේ මෙතෙක්කල් මං කරපු සියල්ලත් හරි මේ වැටි වැටි සතිය ඇති කරපු හදාගත් එකත් හරි කියලා තමාටම සතිය පිළිබඳව අචල විශ්වාසයක් නැත්නම් තමාටම දැනුවීමම නියමතන ආයෝජනය කෙරුවේ කියලා විශ්වාසයක් ඇති වෙන්නේ අර මුල් මට්ටමේ සතියවල නෙවෙයි උච්ඡංග සතියට. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බල මට්ටමේ සතිය සති බලය සති සම්බොජ්ජංගයක් වෙනකොට යාට තේරෙනවා මම මෙතෙක්කල් මේ ශ්‍රද්ධාවට තන දුන්නා, වීර්යයට තන දුන්නා, සමාධියට තන දුන්නා, ප්‍රඥාවට තන දුන්නා. මේ හැම එකකින්ම සතියට කෙනහිල්ලක් වෙලා ඒ නිසා සතිය පාත්ත ගන්න බැරි වෙලා තියෙනවා. මම දැන් අරව වැත්තර කරනව නෙවෙයි. සතියට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා අර තීරටම වැඩිය නායකත්වය මුල් පුටුව සතියට කවදා හරි දෙන්නේ ඒ කෙනාට සති සම්බොජ්ජංග මට්ටමට සතිය වැඩනකොට. ඉතින් එතෙන් දෙනකන් කාටද පුළුවන්නේ මේ Tamanගේ ජීවිතේ හැඩගස්සගෙන වචන හදාගෙන ක්‍රියාවලිය කර්මාන්ත හදාගෙන මේ තාම ප්‍රතිඵල ලැබිච්ච සතිය ගත්ත බර බිමනොතබන අරඹන ලද වීර්ය පාව නොදෙන මට්ටමට යනකොට කියත හැකි මේ සතිපට්ඨාණයෙන් සතිය ආරම්භ කරන යෝගාවචරයෙන් 90කට වැඩිය බොජ්ජංග මට්ටමට එනකොට හැලිලා. ඒගොල්ලෝ අතහැරලා දානවා මේක කරන්න බෑ. මට එච්චර මේ සතිය පිටවන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. මම පෞකාරයෙක්. මම මේ මෛත්‍රී බුද්ධ ශාසනයවත් කරන්න බලන්න ඕනේ. දැන් ඔය වගේ රට ප්‍රයෝජන ගන්න බෑ. මේ භාවනා කරන්න යන්න යන්න කරදර වැඩි. ඊට මිට වැඩි හොඳයි සද්ධාහයෙන් මොනවාරි කරගෙන ඉන්න එක. වීරිය මොනවාරි කරගෙන ඉන්නේ කියලා අධි කුසලයේ පැත්තක තියලා ලාමක කුසල් සමාදන් වීමක් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ විදිහට සටන බව නොදී අරඹන ලද වැර බිම නොතබා ඒ බොජ්ජංග මට්ටමට යනකොට එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ අපිට මේ සාසනයක් තිබිලා බෞද්ධත්තාන තිබිලා කමඩහන් දෙන ඇත්තෝ ඉඳලා ගුරුහරි ඉඳලා සිවසදායක උදව් කරද්දිත් අපි මේ විදියට අරමන ලද වැර පාවා දෙනවා නම් මහබෝසතාණන් වහන්සේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම සිව්පසදායකෙක් නැතුව කිසිම මේ විදිය සංවිධානය වෙච්ච ආයතන නැතුව මේසා විශාල කටුකොහලක් අස්සෙන් මේ සතිය අතරගත් කොඩියක් වාගේ ධජයක් වාගේ ඉදිරියට ගෙනියනකොට අපි මේ නිදහසට ගන්න කරුණුත් මහබෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියත් එක්ක බලනකොට අපි මේ සූර්ය පායපු වෙලාවක කණාමැදිරියක් තරම්වත් අපිට සද්ධාව නැහැ. සූර්යා පායන වෙලාවක කණාමැදිරියක් වගේවත් අපිට වීරියක් නැහැ. සතියක් නම් ඇත්තෙම නැහැ. ඒ වුණාට අපි සමාධිය ගැන ආශා කරනවා, ප්‍රඥාව ගැන ආශා කරනවා. අවශ්‍ය හේතු සම්පාදනය නැතු නිසා අපි අම්මෝ අවස්ථාවාදී. කිසිම සුදුසුකමක් නැතුව මේ සමාධියෙන් බලාපොරොත්තු වෙන මේ ප්‍රඥාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අපේක්ෂා කරනවා අවශ්‍ය ආසන්න කාරණේ නැතුව අවශ්‍ය කරන්නා වූ සුදුසුකම නැතුව ඒ සුදුසුකම ඇති කරගන්න එන පුංචි දේවල් වලට පවා චරිචුරු ගන්න. කතං කති භාවයටපත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා කෙනහිලි බස්. ඒ ඔක්කොම මඟ අරවගෙන බොජ්ජංග සතියට යනකොට යාට පහළ වෙනවා මගේ හිත දැන් මිදෙන්නයි යන්නේ නැත්තම් මට පාර හම් වෙලා තියෙන්නේ ඒක නිසා ආරම්භන ලද වැර මම මෙතෙන්ට අරගෙන ආවේ මොන ක්‍රමේ වුණාද කියලා හිතන්න බෑ. ඒ තරම්ම අපි නිදහසට කර්ම හොයන බුබ්බඩේ. මුඩි දෙයක් වෙච්ච ගමන් අතහරන જાති මිනිස්සෙක් මෙතෙන් ගියාට පස්සේ හිතනවා මේක ඇත්තටම මේකේ ගුණය මේකේ නම්බුව මේකේ ආඩම්බරේ මට නෙවෙයි බුදුහාමුදුරන්ටයි වෙන්න ඕනේ. මේකේ බලය මේකේ ශක්තිය ධර්මයමයි. මේක බලය මේක ශක්තිය මේක කල් මේක අරගෙන ආපු මහා සංඝ රත්නයමයි. එහෙම නැත්නම් මේ සීලයක් රැකපු එකේ තමයි තියෙන්නේ කියලා ඒ තමන්ටම ආපසු හැරිලා බලනකොට උතුමාකාර මේ පච්චත්තං වේදිතබ්බ තමන් විසින්ම සාක්ෂාත් කළ හැකි බුබ්බඩ යන්න කම්මැලි යන්න බද්බූසන්න ගැළපෙන ශාසනයක් නෙමෙයි මේක. වීරියවන්තයෙකුට පමණක් ඉදිරියට යන්න පුළුවන් ශාසනයක් වීරිය විතරක්ම නෙවෙයි මේ සතිය පැවැත්වීම හරහා යන්න තියෙන ශාසනයක් කියලා මේ බොජ්ජංග සතියත් සති මාත්‍රාවත් වෙන්කොට දන්නා සතිය වෙන්කොට ගන්න ඥාණයට බොජ්ජංග කියන වචනේ කියනවා. ඒ නමුත් මේක ඒ තරම් ගැඹුරු වුණාට උත්කෘෂ්ඨ වුණාට අපි හැමදාම හැම කෙනාම පටන් ගන්නෙ ක්ෂණ මාත්‍ර සතිය. ඒකට කියනවා සති මාත්‍රාව කියලා. ඉතින් මේ සති මාත්‍රාව ගැනයි අපි ඊයේ සාකච්ඡාවේ පදනම සකස් කරන්න උත්සාහ කරේ මේ සති මාත්‍රාව කියන එක අපි හඳුන්වා දෙනකොට සර්වජන් වහන්සේ උතුමාකාර පසුබිම් සකස් කිරීමක් ඒකට අදාළ වපසරිය සකස් කිරීමක් මනස සකස් කිරීමක් ඔක්කොම කරලා වරදින්න තියෙන පුළුවන් තරම් ඉඩ අඩු කරලා මේ කියලා දෙන්නේ හරියට මේ පුංචි බබෙකුට කිරෙන් වරලා මේ බත්සටයක් කන්න පුරුදු කරනවා වගේ එළවලුක් එක බත්තියක් කන්න පුරුදු කරනවා වගේ හයි ප්‍රෝටීන් අරගෙන දිරව ගන්න පුරුදු කරනවා වගේ අර දන්න ජීවිතේ තැප හොයන අභිවෘද්ධිය හොයන මේ මිනිස්යාට ඒ සියලු සැප සාධනයේ සඳහා ඔය කරන ඔය කෝලං ඔය කරන නාඩගම් ඔය කරන ආලවට්ටම් පැත්තක තියලා සත්‍ය වඩපන් කියන එක පෙන්වන්නේ. විශාල ආගමක් වඩපත් කළා විශාල සත්‍ත්‍රියාවක් වඩටපත් කළා මහා ශ්‍රද්ධාවක් ඇති කළා මහා කැපකිරීමක් කරවලා ප්‍රිය ඔක්කොම දේවල් අතහැරලා ඒ සඳහාම සැදී පැහැදී සිටගෙන බඩ විරේක කරගෙන නාලා ඇඟ සුද්ධ කරගෙන මේකට යන තරමට බුදුරජාණන් මේකට උතුම්ම මේ මුල පටන් ගන්න තැනට උතුම්ම විස්තරයක් කියලා දෙනවා. ඒක තමයි මම මතක් කරේ අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිහීදති පල්ලංකං අභිමුඛං සතිම් උපට්ඨපෙත්වා උජුං කායම් පනිදාය ආදි වශයෙන් මේ වචන ටික කිසිම තැනක මගාරවල නැහැ. ඒ නිසා අපි අර ඒ සතිය පිළිබඳව ගෞරවය මේකට ධර්ම ගෞරවය කියලා කියන්න පුළුවන්. ඒ ධර්ම ගෞරවයේදී අපි මේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේ දේ කරන්නේ මේක හොඳට මතක තියාගන්න සති මාත්‍රා වඩන කෙනා කරන්නේ අම්මලා තාත්තලා ගෙදර වැඩ කරද්දී පොඩි යෝන් සෙල්ලම් ගෙවල් හදන්නේ. ඔය අම්මා වෙන්න, මම තාත්තා වෙන්න, මෙයා පුතා වෙන්න, මෙයා දුව වෙන්න අපි වැලිය වලට බත් කියමු. මේ කොළ කෑලි වලට පළතුරු කියමු. මේකට එළවලු කියමු කියලා අපි සෙල්ලම් බත් වෙන්නේ. අම්මලා තාත්තලා දැන්න කරන වැඩේ දැන් අම්මලා තාත්තලා වෙන්න හදන කට්ටිය සෙල්ලම් බතක් වෙනවා වගේ. එහෙම කරලා මේක හඳුල්ලා දෙනවා යම් වෙලාවක මේ සියලු කාරණා අංගපසක සම්පූර්ණ කරලා වාඩි වෙලා ඉන්නකොට වෙන මොකක්වත් නැතුව මේ වාඩි වෙලා ඉන්න බව දන්නවනම් වාඩි වෙලා ඉන්න බවට හිත එළඹෙනවනම් වාඩි වෙලා හිටපදින් හිත අසත්‍යමත් නැත්නම් අන්‍ය විහිිත නැත්නම් ප්‍රමාද නැත්නම් මේක තමයි සති මාත්‍රාව කියන්නේ. ඉතින් මේ සති මාත්‍රාව යම් වෙලාවක යම් කිසි කෙනෙක් අසතියෙන් වෙන් කරලා මගේ මේ භාවනාව කියන්නේ මේ සතිය පැවැත්වීමයි මේක තමයි බුද්ධ ධර්මයේ තියෙන ප්‍රධානම ඉගැන්වීම ඒ නිසා මම මේ උත්සාහ කරලා මට මේ සති මාත්‍රාව ඇති වුණා කියලා ඉස්ලාම් සති මාත්‍රාව ඇති වෙනකොට ඒ යෝගාවචර ටික සම්පූර්ණ අලුත් දෙයක් කවදාකවත් අහලත් නැහැ දැකලත් නැහැ කරලත් නැහැ ඒ නිසා එයා නැවත නැවතත් ඒ සති මාත්‍රාවට යන්න ඕන අර විදිහටම අරණ්‍යගත වීමක් රුක්ක මූල ශුන්‍යාගාරගත වීමක් උඩුගය කෙලින් කියලා වාඩි වීමක් කයට හිත ගැනීමක් ඊට පස්සේ කයේ හිත තියෙන බවට අවශ්‍ය නම් මේ ආශ්වාස මේ ප්‍රශ්වාස කියලා බැලීමක් ආදී වශයෙන් හැමදාම අර සප්පාය කරුණු සරසලා දෙන්න ඕනේ. ඒ අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් කොච්චර දියුණු වුණත් මෙන්න මූලික අනුග්‍රහ ටික ඉක්මවපු දවසේ යා වැටෙනවා. ඒ මුල් ඒකට කියනවා ආධිකම්මික විපස්සකයාගේ ගතිය මේ මුල් ටිකේ තමයි වැඩේ තියෙන්නේ. ඒ හැමදාම මතක තියාගන්න ඕනේ මේ ඉස්සල්ලාම සති මාත්‍රාව දැනගත්ත දවස් තමයි මගේ ජීවිතේ හැබෑ වෙනස පටන් ගත්තේ. ඒකට ගොඩාක් අඩුම කැඩුම ඕනේ. ඒ අඩුකඩම සියල්ල මම සපයන්න ඕනේ නෑ. දැන් නම් ඉඳ ගන්නකොටම සතිය එයි. නමුත් මේ චිත්තක්ෂණය අමතක කරන්න එපා. මේ Tamanට ඉස්සල්ලාම සතිය ඇති වෙන්න සකස් කරපු පසුබිම කොයි වෙලාවෙදීද මේ 100ක් අසතියෙන් හිටපු මට චිත්තක්ෂණයක සතිය කියන එක අඳුර ගන්න පුළුවන් උනේ අත්දක ගන්න පුළුවන් උනේ ඒකත් එක චිත්තක්ෂණයක් ඒත් කමක් නැහැ ආනේ විදිහට මේ සතිය Tamanට ගෙවද්ද ගත්ත වෙලාව අඳුනගත්ත වෙලාව ජීවිතයේ හැබෑ වෙනසක් වෙච්ච වෙලාව. අන්න ඒකට කරන ගෞරවයක් වශයෙන් අනිත් දවසේ සතිය වඩන්න හදන හැම වෙලාවෙදීම ආධුනිකෙක් වාගේ ඒකට ගරු කරනවා නම් ඕනේ කැඩිච්ච හිතක ඉඳලා සතිමත් චිත්තක්ෂණයට නැවත හිත ගන්න එක අපිට නිකන් විනෝදාංශයක් සිල්ලක්කාර වැඩක් විදියට කරගෙන කරගෙන යන්න පුළුවන්. කොච්චර හිත ගන්නවත් කමක් නැහැ. මේ කරන වැඩේ වෙනදාට වැඩිය ඉක්මනට සතිය පිටවන්න පුළුවන්. ඒක වෙනදාට වැඩිය සතිය පිටවන වාර ගන්න වෙනස් ප්‍රමාණ වශයෙන් වැඩි වෙනවා. කැඩුනට කමන්නේ. කැඩිලා ආපහු සතියට හිත ගැනිල්ලෙන් තමයි මගේම ක්‍රමසහවිදි මම අත්දකින්නේ. පොතේ තියෙන ක්‍රම එකක්වත් මට ගැලපෙන්නේ නැහැ. පොතේ තියෙන බොහොම සම්මත ක්‍රම. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ මම ඉන්න පරිසරයට, මගේ මානසිකත්වයට මම පටන් ගන්න තැනේ හැටියට කොහොමදයි මේ සතිය පිටවන්නේ කියලා ඒ යෝගාවචරය මේ ලක්ෂ වාරයක් සතියට උත්සාහ කරන වෙලාව එහෙම නැත්නම් මේ කායගත සතිය කියලා කය එල්ලයක් කරගෙන කය පෙර ලකුණක් කරගෙන සංඥාවක් කරගෙන අරමුණක් කරගෙන ආලම්බණයක් කරගෙන නිමිත්තක් කරගෙන මේ කරන වැඩේ හරියනවට වැඩිය 100 200ක් වර්ධනය ඒක කිසිදේත්ම අකුසලයක් නෙවෙයි. ඒක කිසිදේත්ම දඬුවම් කළ යුත්තක් නෙවෙයි. මේ ආධ්‍යාත්මික ජීවිතයේ හොරතලයක් විතරයි. මොකද කිසිම කෙනෙක් 100%ක් සතිය පටන් ගන්න නැහැ. අඩු ගානේ සරුවච්චන් වහන්සේවත් නැහැ. මහබෝසතාන් වහන්සේත් නැහැ. ඒ නිසා ඒක ඇති කරගන්න මේ ගන්න ප්‍රයත්නයේදී ඉල්ලුම සැපෙම නීතියට ගියොත් වර්චස් ඉල්ලුම සැපෙම නීතියක් බෑ මේකට යටහත් පහත් වෙලා කරන්න පුළුවන් හරිය කරපන්න සත්‍යමත් වුණොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. මොකද මම උත්සාහ කරන්නේ. ඔන්නෝකටයි ආධ්‍යාත්මය කියලා කියන්නේ. ඔබටයි ආගම කියලා කියන්න වගේ. නෑ මම මෙච්චර මහන්සි කරා මට සතිය ආවේ නෑ නේ ඔන්න ඔන්න දෙයක් කරගන්න කියලා මම දමල ගහලා යනවායි කිව්වොත් එහෙම කොහේ යන්නද කබලේ ලිපට තමයි වැටෙන්නේ. වෙන යන්න තැනක් නෑ. ඒ නිසා වැරදීම Tamange දෝෂයක් නෙවෙයි. අසතියක් නෙවෙයි. සීල කැඩීමක් නෙවෙයි. ඒක තමයි මේකේ ගැඹීරත්වය. මේ සතිය ඕන ඕන වෙලාවට ගන්න බෑ. ආපු වෙලාවට මගේ කියා ගන්නත් බෑ. හැබැයි නැවත ගන්න අපි ක්‍රමසා විදි හොයනකොට සතියේ ඒ යෝගාවචරය හැකි සංඥාව තියෙන්න ඕනේ. නැත්නම් අපිට කියන්න සුතුමි ඥානෙ තියෙන්න ඕනේ. හැම මිනිස්සෙකුටම කරලා බලන්න පුළුවන් පරිශ්‍රණයක් මේ. සතිය ඇති කර ගන්නවා කියන එක මිනිස්සෙක් වෙච්ච කිසි කෙනෙකුට කරන්න බෑ කරන්න දෙන්නේ නැහැ කියලා වෙන බාහිර බලවේගයක් නැහැ. කරන්නේ නැත්නම් සුද්ධ හේතු අවිද්‍යාව. තමයි මේක තාමත් කරලා නැත්නම් ප්‍රධානම හේතු අවිද්‍යාව ආසන්න තියෙන හේතුව දැනෙන ළඟ ඉඳගෙන කරදර කරන තෘෂ්ණාව. ওই දෙන්න තමයි අපිට මේ සතියට ඉඩ නොතබ ඉතින් කිව්වට තරහ වෙන්නේ නැත්නම් මේ ශ්‍රද්ධාවට පොළඹවන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. වීර්යයට පොළඹවන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා. සමාධි සමාධියට කැදර වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාව නිසා. ප්‍රඥාවට කැදර වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාව නිසා මේ පහම තියේදී ධර්ම කතා කරපු නැති සතියට කවදාවත් තෘෂ්ණාවක් ඇති වෙන්නේම නැහැ. සතිය ලක්තනම විද්‍යාව තමයි. නමුත් ඒක අපිට නෝරුයි. හරියට කුඩල කොට උඩ තිබ්බා වගේ මේකට ගියහම පස්සේ අපිට දරන්න බෑ. ඒ මොකද මේ සතිය කියන එක කොච්චර වැඩුවත් අර ශ්‍රද්ධාව වගේ මම ආයනේ වැඩි කරන්නේ නැහැ. මාන්නේ වැඩි කරන්නේත් නැහැ. මමයි මේක කෙරුවේ කියලා ප්‍රතිපලවට අයිතිවාසිකම් කියන්නත් බෑ. මේ නිසා අද බෞද්ධයෝ කරනා තාක් පිංකම් කරන්නේ මාන්නකාරකම් වඩා. කරනා තාක් පිංකම් කරන්නේ මේ මම කෙරුවා කියලා පෙන්නන. ඒ නිසා තාප්ප ගානේ ලීලා. ඇටි දැක්කද කොහෙද මේ ආයතනයේ කිසිම තැනක තාප්පවල නංගහලා තියෙනවා. ලද්දා පටන්තුන ප්‍රතිපත්තිය. ගහලා තියෙනවනම් ඒක අපේ වැරද්දක්. කවදා හරි ඒව නරක දේවල් නෙමෙයි අපි ඔය සෙල්ලිපි කියන්නේ ඕකට තමයි. ඒ අපේ ඉතිහාසයේ නම් කරන තැන්. ඒව ආතන් වාසලෙත් වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ සෝබනේට කරන පින්කමයි එimhe සෝවණයකට පොහොර නොදවන සතියකට කෙනෙක් පෙළඹෙන්න තියෙන ගතියයි මහ ලොකු වෙනසක් තියෙනවා. මේ බෞද්ධයන් ගැන මම මේ කතා කරන්නේ බෞද්ධයන් අතර මේ සතියට පෙළඹිලා ඒ ප්‍රතිඵල තපන්න මාන්නයක් දෙන්නේ නැති නිසා තෘෂ්ණාවක් නොදෙන නිසා මම ආයනයක් නොවඩන නිසා අපි සතිය පහත් කළා. ඉතින් හිතන්න අබෞද්ධෙක් කොහොමනම් මේ ගැටෙන් ලියහගෙන කොට එන්නද කියලා. බුදුන් නාහපු ධර්මයක් නාහපු මම මේ දෙයන්නාසේ ඉන්න අරකයි මේකයි කියලා මේ රටේ ලෝකේ ජනගහනයේ 100 කීයක් ඉන. ඒ මිනිස්සු ගැන මොනවද කතා කරන්නේ? ඒ මිනිස්සුන්ට කොහොම එහෙම ප්‍රස්තාවක්? කෝ තිරිසන් ලෝකේට අවස්ථාවක්. කෝ പ്രേත ලෝකේට අවස්ථාවක්. කෝ යක්ෂ ලෝකේට අවස්ථාවක්. කෝ තිරිසන් සත් නිරේණ සත්තුන්ට අවස්ථාවක්. උන්ටට මතක තියන්ත දෙයියන්වත් නැහැ. බ්‍රහ්මයන්වත් නැහැ. ওই සති මාත්‍රාව කියන චිත්තක්ෂණයේ manuss ලෝකේ පමණයි තියෙන්නේ. සති මාත්‍රාව හදාගත්ත කට්ටිය තමයි දෙයියෝ වෙන්නේ. ඒක වෙනම කතා. නමුත් දෙයියන්ට සති මාත්‍රාව හදන්න බෑ. නැති සැන ඉඳලා සතිය හදනවා කියන එක මේ මගුල් සක්වල විතරයි කරන්න පුළුවන්. ඒ නිසා දෙයියොත් බලාපොරොත්තු වෙනවා manuss ලෝකෙට එන්න මේ කවදාකවත් හදාගත්තේ නැති සතිය හදාගන්න නම් මේකට එන්න ඕන. සද්ධා හදාගන්න මේකට එන්න ඕනේ නැහැ. දිවි ලෝකෙදලා කරතයි. වෙනත් ආගම් වලට ගිහිල්ලා කරතයි. හැම ආගමම තියෙන ශ්‍රද්ධාව. බෞද්ධයන්ට මේ තියෙද්දි පැන කී දහහක් ඒ වගේ දේවල් වලට පෙළඹෙනවද? ඒක කියනකොට hina යනවා. ඉතින් කියන්න නැතුව බෑ. මේ තරහ වෙන එකක් නැති වෙයි. මේ සතිපට්ඨාන කියලා භාවනා කරන තැනකින් බුද්ධ ආගමට කිසිම සේවයක් වෙන්නේ නැහැ කියලා අපිට කෙලින්ම චෝදනා කරනවා. මේ වගේ තැනකින් බුද්ධ ආගමට කිසිම සේවයක් වෙන්නේ කොඩි දාන්නේ බෙර ගහන්නේ කටින පිංකම් නැහැ බෞද්ධ කොඩි උස්සන්නේ ඉතින් මේක නිකන් බලනකොට නිකන් ආගමක් නැහැ මේ කිසිම මේ මේ ආලවට්ටමක් නැහැ ඒක නිසා හුඟ දෙනෙක් ඇවිල්ලා කියනවා මෙහෙම දැනකට ආධාරයක්වත් දෙන්න වටින්නේ නැහැ කියලා මහා කාලකන්ණි තනියම ජීවන් දකින්න හදන જાතියක් නෙමෙයි ඉන්නේ. එළියට ගියා නම් කට්ටියත් එකතු කරන ඔක්කොමත් පෙර ගහගෙන පොඩිමේ අද්දාහවෙන් නිවන් යන කට්ටියනේ. ඒ නිසා බෞද්ධයන් අතර චෝදනාවක් තියෙනවා. සතිය වැඩිම ආත්මార్థකාමී කියලා. නිස්සරණමනේ වගේ තැනකින් කිසිම ආසනික සේවාවක් වෙන්නේ නැහැ. ඒක අපි කොච්චර ආඩම්බරෙන්ද ඉන්නේ කියලා ඔයගොල්ලන්ට තේරෙනවද? අපි වැහෙනකොට ඉතාම ආඩම්බර වෙනවා. අඩු ගානේ ඇස්සරවිල්ලක් තියනවා නේද? ඕඩි තැනක ගිහිල්ලා බලන්න. මේක වවාගෙන කන හැටි. මම මේ වචන කිව්වට සමා වෙන්න. මේ මිනිස්සුන්ගේ නිකන් හුදු ජනප්‍රියතාවයේ දිනාගෙන එහෙම කිව්වට සමා වෙන්න. මේ කොරන නාඩගමත් එක්ක බලනකොට මේ සතිය පිහිටවන කෙනෙක්ගේ මානසිකත්වයකට යොමු කරවන්න මේ සේරම බලපාන. මොකද අපි කියන්නේ පුද්ගලයා කියන්නේ මනස පුද්ගලික මනස කියන්නේ සමාජය විසින් තත්වගත කරන ලද්දක්. ඒ නිසා කෙනෙකුගේ මනස මේ සති මාත්‍රාවට යොමු වුණා කියන්නේම ඒක කොච්චර හම්බයක්ද කියනවනම් ඒක බුදුන්ගේ වැඩක් කිය හැකියි. ධර්මයේ විශ්ින් කරන ලද වැඩක්. මටවත් බෑ මට මේ සති මාත්‍රාව ඇති වෙන්න ඇති වෙච්ච පරිසරය ඇති කළ දෙයක්. ඒක තන්නේ කර හම්බයක්. ඕනම කෙනෙක් සත්‍ය පිළිබඳ කතා කරන කෙනකින් අහන්න ඒක කවුරු හරි අම්මා අප්පා දීලා ගුරුවරු දීලා ආණ්ඩුවෙන් දීලා නිදහසත් අපෙන් දීලාද කියලා නෑ ඒක හැමදාම හම්බයක් ඒ තරම් ඒක ජීවිතය අලුත් කරන එකක් ඉතින් අර බුරුම පන්දි ස්වාමීන් වහන්සේ ගියාම කියනවා අන්නේම අහම්බයක් සහිත කට්ටියක් එක තැනකට ආවොහම විශාල ලෝක ජනතාවගෙන් අපි කොන් වෙලානේ ඒ සුළු පිරිසකට අයිති වීම තමයි සතිය පිහිටන බවට ලකුණු විශාල ජනප්‍රියතාවයට ගියා නම් සතියක් නැහැ. වැරදිලා. එහෙනම් පාර වැරදිලා. ඒ සුළුතරයට අපි එකතු වෙලා ඉන්නවා. අපි මේ යන්නේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකට නෙවෙයි. හැබැයි හොඳටම දන්නවා. බොජ්ජංග මට්ටමට මේ සතිය යනකොට අපිට සද්ධාව පිටිපස්සේ ගිහිල්ලා සොමියක් ආස්වාදයක් බලාපොරොත්තු වෙන කෙනෙකුට වගේ අපට සතියෙන් සති සම්බොජ්ජංගයෙන් අපිට මේ එරියස් එක මේක අපිට හම්බ වෙනවා. අපිට ගෙවනවා. නමුත් එතෙන්ට යනකම් ඊවසපම් පපුව කියලා වතුර ගාගෙන පපුවේ අදින එක තමයි තියෙන්නේ වෙන මොන කරන්නේ. වින අහවල් දෙය කියලා මිනිස්සයා මේකට ඇදලා ගන්නවාද කියලා ක්‍රමයක් නැහැ. ඒකට තමයි මේ අපි සීලානුගහිතේ දීලා සුතානුගහිතේ කරලා සාකච්ඡානුගහිතේ කරලා සමත විපස්සනා වඩ වඩා අණ්ඩා අණ්ඩා නැති බැරි ගාතේ මේ සති චිත්තක්ෂණයේ සති මාත්‍රාව ක්ෂණ සම්පත්තිය වඩ වඩා යනවා. එහෙම වඩන කෙනාට තමයි ਸਰුවචනාංශිකේ ලොකුම අවධානය යොමු වෙන්නේ. මොකද බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ යා තනියම නැගිටලා යනවා. ඒක හරියට වෙන්නේ ඇත්තටම මාර්ග ඥානෙදී බොජ්ජංග මට්ටමට යනකොට යාට තනියම නැගිටලා යන්න පුළුවන් බුදුරජාණන්සේගේ වගකීම එතකොට අයින් වෙනවා. මූල වගකීම තියෙන්නේ මේ සති මාත්‍රාව ඇති කරගෙන මේක සාධාරණීකරණය කරන්න වැටි වැටි පෙරදි පෙරදි අඬා අඬා අනුන්ගේ උසුළු විසුළුට ලක් වෙවි මේ කටයුතු කරන එක්කනට තමයි ਸਰවඥාන්සේ උදව් කරන්නේ. ඊයකින් බලනකොට නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සුවිශේෂී අපේ ශාසනය. සාරිපුත්‍ර ස්වාමීන් විතරයි මේ වගේ පෘථග්ජනෙක් ආර්ය භූමියටපත් කරන්න පුළුල් මනසක් තියෙන ශාසනය අම්මා වගේ. උනාචෝ මොන්න જાති කෙරුවත් බණ භාවනා කරන පැවිදි වෙච්ච හැම කෙනාටම අනුකම්පා කරනවා කොච්චර අපේ වචන කියන කොච්චර පිස්සු ගිරියක්. මොකද දන්නවා මෙතෙන්දි ඒ ඒ විකෘති රාශියක් එනවා. කොච්චර විකෘති වෙනවද කියනවනම් Tamanට Tamanවත් අනුකම්පා නොකරන තරම් මේ සතිය වන්නකොට විලෝපන මතුවෙනවා. අටලවිලි මතුවෙනවා. Taman නිෂේධනය කරන දේවල් මතුවෙනවා. දමල ගහලා යන්න හිතෙනවා. ඉතින් ඒක දන්නවනම් ඒකට උදව් කරනවනම් ඊට වැඩිය සතිය ඇති කරපෙක් කෙනෙකුට තමයි හිතා ගන්න පුළුවන් අනේ මේ මනුස්සයා ලොකු වෙහෙසක ඉන්නේ එලවත් නැති මෙලවත් නැතිනක ඉන්නේ මේ මනුස්සයාට වැටෙන්න දෙන්නේ නැතුව නැගිටවල තියන්න ඒ සතියව තාමවත් පිහිටා ගත්තේ නැති මුර්ග මට්ටමේ සමනුසිකුරු කරන්න බෑ ඒක කරන්න බුලක් මේ සතිය ඊට වැඩිය වඩා ගත්ත කෙනෙකුට තමයි ඒ නිසා සතිය වඩන්න වඩන්න කෙනෙකුට විශාල ශාසන භාරධාරකත්වයක් එනවා ශාසන වගකීමක් එනවා කාට වෙන් සිද්ධ වෙන්න හරි ගමන්නේ අපි අන්තම් මේක තොලකට ගහගත්තා. ඉදුල්කට ගහගත්තා දැන් මීට පස්සේ අපෙන් පස්සේ මේක නිමි પરම්පරාවකට යන්න දෙන්න නරකයි. අපි කොහොම හරි මුස්ලිම් මිනිස්සෙක් වෙන්න පුළුවන්. කතෝලිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ බෞද්ධයි කියන කොටසේ ඉන්න හිතා ගන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනාට මේක පිටින් ඉඳ තියනවා කියලා ඒ කරන උත්සාහයක සාකච්ඡාවක් තමයි උපාන ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්‍ර සාංශේ කරන්නේ අහනවා උපවාණේ යම් වෙලාවක මනාකොට මෙනෙහි කිරීමක් නැත්නම් පතමනසිකාරයක් යෝනිසමනසිකාරයක් ඇති කෙනෙකුට මේ විදිහට මම අරඹන ලද මේ නිසි මානසිකාරය නිසා බොජ්ජංගය පිණිස පහසු මේ බොජ්ජංගය පහසු වීරණය පිණිස Tamandම වැටහීමක් එන්න පුළුවන් ද බොජ්ජංග වලට යනකොට. එතකොට කියනවා එහෙමයි. බොජ්ජංග වලට යන්න ඉස්සරලා ඒකේ නම් කතෝලික ආගමට යන්න ඉඩ තියෙනවා. මම භාවනා කරලා බලුවා හරි ගියේ නෑ ඊට වැඩි ලේසි දෙයන්නාන්ත පිටිපස්සේ යන්න කියන එක වෙන්නේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ කිසි තේයත්ම පැකිලෙන්නේ නෑ. ඒක න වෙන ආගමකට යන්න ඉඩ තියෙනවා. මේ ගුරුවරයා මාරු කරන්න ඉඩ තියෙනවා. මේ ආනපාන පැත්තකට දාන්න ඉඩ තියෙනවා. නමුත් බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ නම් එයා දන්නවා. ඔය ඉතේකට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ. මෙතෙක් කරගෙන ආපු මේ බොජ්ජංග නැත්නම් බොජ්ජංග මට්ටමේ සතිය නැත්නම් සතිය වර්ධනය භාවා නොදී සටන පාවා දෙනදි ගෙනියන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා එතනදී තාමත්ම වැදගත් වෙන ලකුණ තමයි හරි ගියත් වැරදියත් නිතිපතා කාලසටහනකට භාවනා කරන එක. ඒක තමයි ඒකට දෙන්න තියෙන ශාස්ත්‍රීය උත්තරේ. තමන්ට භාවනා හරි ගියත් එකයි වැරදුනත් එකයි කාලසටහන ජීවිතේ සක්මන් වෙලා ලක්මන් කරපන්. පරියන්කල පරියන්කේ හිටපන් එදින්ද වැඩ කරනකොට කොච්චර හරි පුළුවන් තරම් සත්‍යමත් වෙන්න බලපං. හරියෑම වැරදීම කියන වගේ ඉල්ලුම තැපීම නීචයට යනවනම් තුච්චයි පාහරයි වර්චස්. කරන්න දෙයක් නෑ. අපි හැදිලා තියෙන්නේ ආර්ථික අපේ මනස ඉල්ලුම තැපීම නීති නිසා අපි හැම වෙලාවෙම හෙට්ටු කරනවා. මෙච්චරක් මහන්සුණා මට මෙච්චරක් සතිය ඕනයි කිය. සතිය එහෙම වගවීමක් නෑ. නැතිකමයි මේකේ ගැඹීරත්වය. ඉතින් ඒක නිසා මේ වැටි වැටි වැටි වැටි මේ යන ගමන හරිම ලස්සන හුරතලයක් තියෙනවා. ඒක උපමා කරනවා නම් මේ වැටි වැටි ඇවිදින්න දඟලන බබෙක් අම්මා බබා දිහා බලනකොට වැටුණයි කියලා වැරද්දක් දකින්නෙත් නැහැ. නරකක් දකින්නෙත් නැහැ. නරකක් වෙන්නෙත් නැහැ. නැගිටින කම්ම අම්මා පොඩි කකා හතයි හතයි කියනවා වගේ මේකට උදව් කරන්න. මේකේ මම මේ පෙන්වන්නේ සමාජයෙන් ලැබෙන උදව්. ප්‍රධාන දේ වෙන්නේ Taman Taman මේකටම දක්වන අනුග්‍රහය. ඒකට කියන්නේ සතතාභ්‍යාසය. නිති කාලසටහනකට භාවනා කරන එක. ඒකට තප්පාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා මේ Taman වඩාගත්ත මේ සතිය නේ උකුලට ගත්ත සතිය බිම නොතබන්න අරමුණලද වීරිය පාවනු දෙන්න සද්ධාය කිරියාය සම්පාදේති. ඒකට ගැළපෙන සප්පාය කරනු බොහොම සද්ධාවෙන් සලසා දෙන්න. කවදාවසද භාවනා හරියේ එදා හරියන්න මොනවද උනා වුනේ? ආදාර උනේ ඒ කරුණ නැවත නැවත සකස් කරලා දීලා සප්පාය කරනු සපේලා දෙන්න යෝගාවචරයාගේ තමන්ගේ ඥානෙ පාවිච්චි කරන්න දන්නේ නැතුව මට සප්පාය මොකද කියලා අල්ලපු gedirin අහලා හරියන්නේ නැහැ. තම්බි මිනිස්සුන් අහලා හරියන්නේ නැහැ. කතෝලිකින් අහලා හරියන්නේ නැහැ. බෞද්ධ වුණත් භාවනා නොකරන කෙනකින් අහලා හරියන්නේ නැහැ. ඒ මනස දුන්නොත් ලනුවා. තමන්ගෙන්ම අහලා දැනගන්න ඕනේ කවදා හරියන්නේ. සක්කච්ඡ කිරියාවේ සම්පාදයේදී එකට ආදර ගෞරවයෙන් නැමී සිටගෙන කරන්න ඕනේ. තනි අතින් වමතින් කරන්න එපා. එහෙම නම් නොකරනිකයි. කරනවා නම් දෝතින් කරා. ඉතින් අද තියෙන මේ মালටි ටාස්කින් යුගයේ උග දෙනෙක් මේ පොල් ගාන ගමන් තමයි සතිපට්ඨානය අහන්නේ. කොස් කපන ගමන් තමයි සතිපට්ඨානය ආන්නේ. ඉතින් මේක මේ ආගමට ධර්මයට තියෙන ගෞරවය අඩුකම ඒ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා බණ જાති දෙකක් තියෙනවා ඇහෙන බණ සහ ආහන බණ කියලා. ආහන බණ කියන්නේ ඒකටම සදී පැහැදී සිටගෙන ධර්ම ගෞරවයෙන් සියලු වැඩ බහා තබලා කරන දේ. ඇහෙන බණ කියන්නේ කාර් එක ඩ්‍රයිවිං කරන ගමන් අහනවා. පොල් ගාන ගමන් අහනවා, කොස් කපන ගමන් අහනවා. ඉතින් මේකත් නරකම නෑ. හැබැයි අසක්කච්ඡකාරී. සක්කච්ඡකාරී නෑ. ඒක නිසා අපි ඒ සඳහාම බණ අහන්න හෝ භාවනා කරන්න හෝ අනිකුත් වැඩ බහා තබලා ඒක සඳහා කාලය ගන්නවයි කියන එක අද අපේ සමාජයේ තියෙන බරපතල වැරද්දක් අඩු ගාණ හිතන්න පහේ ශිෂ්‍යත්වයට දඟලන මහන්සි වෙන අවුරුදු 11ක බබෙකුට අද පුළුවන් ද කියලා පැයක් දෙකක් වෙන්කරන බණක් අහන්න. පැයක් දෙකක් වෙන්කරන සක්මනක් කරන්න. පැයක් දෙකක් වෙන්කරන පරියන්කයක් කරන්න. ඇයි ඇදී මේ දරුවන්ට මෙච්චර වද දෙන්නේ? අම්මලා තාත්තලා තරම් අමනයි. මේ සෙල්ලම් වයස උන්ට නැහැ. මේ විශාල තරගයකට උන් ඔට්ටු කරලා අහස් කුරුපත්තු කරවගේ පස පැතර ගිනි තියලා අරපුවාම උඩ ඉතු උඩ ගිල චෝස් ගාලේ ඩෝ ගාල පොකුර. උන්දත් නෑ ළමා කාලේ. ඊට පස්සේ ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ අර ප්‍රොජෙක්ට් එකයි මේ ප්‍රොජෙක්ට් එකයි ඉතින් රෑදවල් නෑ මේ පොරකන. හරියට මේ කටුම් බොලේ යන්න තියෙන ආසාව වගේ ඉහළට යනවා පහළට යනවා. ඊට පස්සේ රසාද බඳපන්කෝ අන්න වැඩේ පටන් ගන්නවා. ඊට පස්සේ මොනවක් කරන්න බෑ බබාලාගේ වැඩ තියෙනවා බබාලාගේ අම්මලාගේ වැඩ තියෙනවා අම්මලාගේ තාත්තලාගේ වැඩ තියෙනවා අනේ කොහොමඩක්වත් බෑ වෙලා දැන් ඊට පස්සේ බබාලාට බබාලා හම්බ වෙනකොට ඒත් බෑ දැන් බබාලායි බබාලා බලන්න බෑ මේක දිගින් දිගට බැලුවොත් කාටද පුළුවන් නේ කාටද පින් තියෙන්නේ කාටද මොළ ධාතුව තියෙන්නේ ඇයි හත් දෙයනේ මේ කබුරුන කැඹිරිල්ලේ මට කියලා පැයක් ගන්න බැරි නම් මොන කැඹිරිල්ලක්ද මේ ජීවිතේ හැබැයි මේ බණට ලස්සනට මට කියන්න පුළුවන් වුණාට කොරන්න නම් අමාරු. කොරන්න ටිකක් අමාරු. තේරෙයි ගෙදර ගියාට පස්සේ. අපි මෙතෙක් හම්බ කරපු හැම දෙයක්ම වදක බාරියක්. ඒ සීරම ඇවිල්ලා ඌර කනවා අපිව. මේ ප්‍රියෝ නෑයෝ වස්තුව දාන්න මාන්න තේරම ඒ නිසා සක්කච්ඡකාරීව ධර්මය හදාරන්න සති මාත්‍රාව තියෙන කෙනාට පෑරිච්ච තුවාලයක් වගේ සතිය පිටවන්නේ ඉස්ලෝ මොනක් ප්‍රශ්නයක් නැහැ. Taman ඔය කඹුර කඹුර ඉඳලා මැරලා යන එක නෙදී. සති මාත්‍රාව ගත්තට පස්සේ පැහැරිච්ච තුවාලේ වගේ කිසිම කෙනෙකුගේ සහයෝගයක් නැහැ. ඉන්න ඔක්කොම හරි ආදෝට හිටින්නේ. මෙන්න මේ වෙලාවේ තමයි යෝගාවචරයට නැත්නම් යෝගාවචර යෝගාවචරකම පේන්නේ තමන්ට වැටහෙන්නේ සත්පුරුෂයෝ මේක ඉදිරියට යනකොට මොන තරම් කටුකොලක් අස්සද ගිහිලා තියෙන කියලා. මේකට තමයි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම පොතක නැහැ. ඒක මම මගේ බොක්කෙන්මයි මම මේ කියන්නේ. කිසිම පොතක අප වෙනුවෙන් ඒව ලියලා දීලා නැහැ. ඉඟි තියෙනවා. ආනේ ඉඟි වලින් මේක ඩිංගිත්තක් හදාගෙන මෙහෙමයි එක කියන්න තියෙන්නේ. මට මේ පැය මේ පැය දෙක මේ පැය තුන නැත්තම් මෙහෙම කාලයක් මේ බණක් භාවනාවක් සඳහා සතියක් සඳහා හරියංකය සඳහා ධක්මනක් සඳහා කිරීමම නිවනක් කරගන්න. වෙන මොකක්වත් ඒවා. මේක සඳහා කැප කිරීමම නිවනක්. එච්චරයි පෙරපින කියන්නේ. ඉන් එපිට තියෙන පැය 23ක් තියෙනවා කියන්නේ කැම්බිරිල්ල. ඒක ඒක කටුකොහලක්. ඉතින් දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. ඉතින් කරන්නේ නැතුව බෑනේ අපි රජපෞල් වල නෙවෙයිනේ අපි කුමර කුමරියන් නෙවෙයිනේ. ඒ නිසා මේ පැය මේ වෙන් කරන එකට කියන්නේ සක්කච්ඡකාරී වේගකරනද ඒක ආදර ගෞරවයෙන් නැමීෂිත කරන්න ඕන. එතකොට මේ ධර්මයෙන් අපිට ලැබෙන අනුග්‍රහය හරි වැඩි. අනිත් එක තමයි මේ සාතච්ච කිරියා සම්පාදිතී නිතිපතා කරන්න ඕන. ඒ අතරමැදදී ඒක ඒකටම බාර දෙලා ඉන්නව නෙවෙයි. මේ පුළුවන් තරම් බලනවා මේ ඇති කරගත්ත සති මාත්‍රාව නැත්නම් මේ මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒක තව ඩිංගිත්තක් ඉස්සරහට ගියාම මේ ඉඳගෙන ඉන්න බව බයක් හිටියොත් බය මේකාකාරීනේ. එතකොට අපේ හිත පිට යන්න හදනවා. ඒ නිසා ඉඳගෙන ඉන්න එක ඇතුලේ ඉඳගෙන ඉන්න මේ චිත්තක්ෂණය තුල මේ ඉරියව්ව තුල සිදුවෙන යම්ම හෝ අනිච්ඡානුක පේශීන් මාර්ගෙන් ක්‍රියාත්මක වෙන දෙයකට හිත යොදනවා ඒ ක්‍රියාවලියට අර ඒකාකාරීත්වයට වැඩිය හිත අල්ලන්න ඉඩ තියෙන ගතිය නිසා. මේ ඊටාමේ සූක්ෂම තැනදී සරුවචනාංශය අපිට ආනාපාන ඉදිරිපත් කරනවා. මොකද ආනාපානය ඉච්ඡානුක පේශීන් කියන සහ අනිච්ඡානුක පේශීන් කියන දෙපාර්ශ්වෙම කෙරෙන්න පුළුවන්. ඊටමත හුස්ම ගන්නත් පුළුවන්. වෙන දැනකට හිත ගිය ගමන් හුස්ම ඉබෙත් යනවා. ඉතින් මෙතනදී සරුවචනාංශය සඳහන් කරනවා මේ ආනාපාන සතියට යනකොට අපි හිත යොදන්නේ නැත්නම් අපි සතියට අනුග්‍රහ කරන්නේ අනිච්ඡානුග පේශීන්ගෙන් ක්‍රියා වෙන ආනාපාන නැත්නම් ඉබේ සිද්ධ වෙන ආනාපානෙ තමයි සතියට අරමුණු වෙන්නේ ආලම්බන වෙන්නේ. නමුත් මම හිතන්නේ කර දෙන්නේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙල ලියලා තිබ්බා. මෙහෙම ආනාපානේ කරන්න හදන මේක දැන් ආයාසයෙන් ගන්න හුස්මක්ද එහෙම නැත්නම් ඉබේ වෙන එකක්ද කියලා කියා ගන්න බැරිද නම් අපේ හිත මේක මේකට සබකෝල වෙනවා ආයාසයෙන් හුස්ම ගන්න තරමට යනවා කමන්න ඒක ප්‍රශ්නයක් නෑ නමුත් Taman ඒකට උත්සාහ කරන්න එපා අනායාසයෙන් යන හුස්මට හිත තියෙනවා මේක මෙතෙදි ටිකක් බරපතලයි සක්මන් කරන්න කිසිම කෙනෙකුට මේ සක්මන් කරනකොට ඇවිදින්න බැරුව යනවා කොක්කු වගේ බොරු කකුල් බැඳලා වගේ අතපය දිගාර දිගාර බලනිනකොට පේන්නේ නිකන් මේ හිරි වාතය අල්ලලා වගේ. මේ අනිත්යෙන් වල ඇවිදිනකොට ෂෝක් එකට ඇවිදිනවා. දක්වනට ගිය ගමන් මොනවදෝ නාඩගම් ටිකක් පටන් ගන්නවා. මේකට hina වෙන්න හොඳ නැහැ. නමුත් මන් ටිකක් hina වෙනවා. ඒ තරම් මේ මේ අනායාසයෙන් සිදුවෙන ඇවිතිල දිහා බලන්න කියලා දක්වනට ගිය ගමන් මොනවදෝ රඟපෑම් වගේක් එනවා. හිතන්න කොච්චර කල්යයිද අපිට සක්මනකට බහැලා මේ සාමාන්‍ය ශරීරයේ වේගෙට එහාට මෙහාට යන ගමන් මේක දිහා බලන්න. මෙන්න මේ ටික කරන්න බෑ මරණය දෙයිදගෙන. මේ ටික කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ. මේ ටික කරන්න බෑ වයසට ගියාට පස්සේ. ඒ නිසා අන්නේ පරිේශන ටික මේ සක්මන්ට හිත උරු වෙන එක ඉබේ සක්මන් වෙනකන් විනාඩි 30ක් 40ක් සක්මන කරන එක මෙන්න මේ පරිේශන ටික කරබුදුහාමසෝ කියලා තිනවා ජීවිතේ ප්‍රථම යාමේදී භද්‍ර යවුණේදී කලු කෙස්ටි වීදී කරලා තියාගත්තොත් වයසට යනකොට ලාභයි. ඒකයි අපි ඔය එන්නේ එන්නේ තරණ කොටස් වලට මේක අඳුලා දීමේ ප්‍රයත්නය කරන නමුත් ගොයියෝ ගෙන්නන්න අමාරු නාකිනම් ටොංගණම් ගන්න ඕන. රේක්කයක් දැම්මොත් ඇදලා එනවා. අදර තරණ කෙනෙක් ගන්න නාකිය හතර දෙනෙකුට ෂේප් කරලා කියන්න ඕනේ ගෙදර ගිහලා අනේ කරුණාකර මොනුරේ කෙවවා නැත්නම් මිනිබිරියක් එවපන් වෙන. නාකි දෙන්නේ. නාකියවට නාකි ඉලන්දාරියා එවන්නේ අපිට. මොකද අපි තම්බන කයි කියලා හිතනවා. එහෙම කරන්නේ නැහැ. අපි එහෙම කරන්නේ අපිට ඕන කමක් නැහැ. ඒත් මේකේ තියෙන අපහසුව මම මේ කියන්නේ. මෙන්න මේ හුස්ම ගන්නකොට ඒක හුරු කරලා හුරු කරලා ඉඳ ගැනීම හුරු කරලා හුරු කරලා ස්වභාවයෙන් හුස්මෙන් දිහා බලනකම් ඉතින් දාඩිය දානවා දඟලනවා අයියෙන් හුස්ම ගන්නවා වගේ දැනෙනවා බෙල්ල රිදෙනවා ඉසේකක් වුණ ගොඩක් එනවා ඒ මොකද අර ඉබේ සිදුවෙන උස්ම දිහා බැලිල්ල තමයි සතිය කියන එක අපිට යමක් සිද්ධ වෙන හැටි බලාගෙන ඉන්න බෑ මේ මාන්නකාරකම නිසා. මම ආයනේ නිසා මේ ඇඟිලි ගහලා උරු වෙලා හැමදේටම. එනිසා ඉබේ වෙන්න දෙන එක හරියමාරු. කවදා හරි යෝගාවචරය තේරුම් ගත්තොත් දැන් විනාඩි මෙච්චරක් ගිහිල්ලා තියෙනවනේ දැන් තමයි සාමාන්‍ය හුස්මක් වැටෙන්නේ. ඒ හුස්ම වැටීම නිසා මම දැන් මෙතන ඉන්න බවත් මට වැටහෙනවා. මම දැන් ඉන්නේ කී ওই පළු දෙකක් නැහැනේ හුස්ම නම් තියෙන මේ ආශ්වාස වලෝ ප්‍රශ්වාස වලෝ කියලා. ආන්න ඒක දිහා බලාගෙන ඒකේ මේ ආශ්වාසය ප්‍රශ්වාසය දෙක වෙන් කරගන්න මට දැන් පුළුවන්. ඒ කියන්නේ දැන් සති මාත්‍රාව නෙවෙයි. දැන් සතිය හුස්ම දිගේ යනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණ මල් මාලයක් හමුනන්නා වගේ මාලෙට එක එක මල මල හමුනන්නා වගේ මේ ආස්වාසයක් මේ ප්‍රස්වාසයක් මේ ආස්වාසයක් මේ ප්‍රස්වාසයක් කියලා යනකොට අපි මේ කරන්නේ මේ සති ධාරාවක් පවත්තන එක නැත්තම් උපයා ගන්නා ලද සතිය අරසා කිරීම. මෙන්න මේ අරසාව තියෙන එකට ධර්ම අරසාව තියෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ යම් කිසි කෙනෙක් උපයා ගන්නාලද සතිය වැටෙන්න නොදී අතරමැග පාවා නොදී එක දිගට ධාරාවක් විදියට කරන්න ගියොත් ඒ යෝගාවචරයට අපිට ලැබෙනවා පොඥංග මට්ටමට යන්න ඉස්සෙල්ලම ලැබෙනවා දැන් මගේ හිත මේ අල්ලගත්ත නූලක් දිගේ අත ඇදගෙන යනවා වගේ නැත්තම් පීඩාරයක් දිගේ අත ඇදගෙන යනවා වගේ තේරෙනවා දැන් නම් මේ හුස්ම රැලි දෙක තුනක් එක දිගට පැවතුණා. ඒක මේ සතිය උපේන සති මාත්‍රාව නෙවෙයි මේ. උපයා ගන්නාලද සති මාත්‍රාව දිගට ගෙනිනවා. නැගිටින්න ඉගෙන ගත්ත බබා එක අවුඩියක් තිබ්බ බබා දැන් අඩි 7 8ක් තියෙනවා 7යි 7යි කියලා. එතකොට තියෙන්නේ ඇති කරගත්ත සමතුලිතතාවය වට ගන්න නැතුව තතන තතන යන්නේ නැතුව යන්න පටන් ගන්නවා. එනත යන්තම් පුෂ් බයිසිකල් එකට නැගලා අදින්න පුරුදු වෙච්ච එකනා ඉතින් දිගට පැදගෙන පැදගෙන යනවා. මෙන්න මෙතෙන්ට එනකොට මේකට කියනවා සතිපත්ථානයි කියලා. සතිය පිහිට වීම. පිහිටනවා කියන උපෙන්ලක් දාන්න සතිය ස්ථාපිත කිරීම. ඒ නැත්නම් ගත්ත සමබර භාවයේ දිගට ගෙනියන. එතෙන්ට එනකන් සතිය නිකන් සති මාත්‍රාව විතරයි. ඔය සති මාත්‍රා තමයි තව වැදගත් ඒ සති මාත්‍රා දිගට යනකොට ඒ යෝගාවචරයගේ ඒකට සප්පාය කරන සැපීමක් තියෙනවා නේද? ඒ යෝගාචරයකට සක්කච්ඡ සක්කච්ඡ සම්පාදේති කියලා එකක් තියෙනවනේ දැන්. ඒ යෝගාචරය දැන් සාතච්ඡ කිරියා සම්පාදේති කියලා එකක් තියෙනවනේ. ඒ යෝගාචරය බලන්න ඕනේ දැන් සතිය වැටුනොත් ආය නැගිටව ගන්න බොරු. ඒ නිසා මේ නැගිටව ගත්ත සතිය සමබර කරගත්ත සතිය ඔසවා ගන්නාලද සතිය විකට ගෙන යාම සඳහා මොකද්ද සැප කරුණු සප්පාය කරුණු කියන එක සතිය පිටුපු නැති කනට තේරෙන්නේ නැහැ. සති ධාරාවක් දක්ව කනට නැති කනට තේරෙන්නේ නැහැ. නමුත් මේ යෝගාවචරය වුණත් මම කවදාකවත් මේ කාය කඩා ගන්නෑ. කැඩුනොත් ඉවරයි කියලා මට දැඩි අදහස් වලට යන්නේ. එයා උත්සාහ කරනවා ඇති කරගත්ත සතිය අඛණ්ඩව ටිකක් ඉස්සරහට ගෙනියන්න. එතකොට මේ සඳහා තියෙන උපදේශපන්ති දැනුම අනුග්‍රහ ටික තමයි ඔය ත්‍රිපිටකය කියලා කියන්නේ. සතිය අඳුරන දුන්න පස්සේ ඒ අඳුනා ගන්නාලද සතිය ප ဋ ාණිය පිනිස පිහිටුව පිනිස කරන වැඩේ Brahmacharya කියලා කියනවා. යෝගාචරකම කියලා කියනවා. ඒක තමයි මේ සර්වචනංශේ කියපු 84000ක් ධර්මස්කන්ධේ තියෙන්නේ. නැගිටව ගත්තා පස්සේ වට ගන්න තු ගෙනියන. ඉතින් ඒක සඳහා මෑතකදී ඕක උපණංව ගත්තේ බුරුම ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒකට ගොඩාක් උපක්‍රම හොයලා දීලා තියෙනවා. අපිට ඒව නුහුරු නෑ. නමුත් අපේ කවදා හෝ අපේ සංස්කෘතිය දවසක අපි ඒව සියල්ලම පාවා දීලා අමතක කරලා තියෙනවා. බුරුම ස්වාමීන් වහන්සේලා ඒකට ගොඩාක් උපක්‍රම හොයලා දීලා තියෙනවා. තමන් ආශ්වාස ප්‍රශ්වාසීන සතිය පවත්තන්නේ හුස්මෙන්. දැන් තමන් දන්නවනම් මගේ සතිය දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට යනවා. නමුත් මේක සද්දයක් ඇහිච්ච ගමන් කැරෙන්න පුළුවන්. වේදනාවක් ආපු ගමන් කැරෙන්න පුළුවන්. ඉතිවිල්ලක් ආපු ගමන් කැරෙන්න පුළුවන්. ඒ නිසා ආස්වාස් ප්‍රස්වාසයේ නංගන ගහන්නේ කියන. ආස්වාසයෙන්කොට ආස්වාසය කියලා මෙනෙහි කරන්න ප්‍රස්වාසය කියනකොට ප්‍රස්වාසය කියලා මෙනෙහි කරමින් නම්මඬ ගැහිම හරහා අනෙකුත් දේවල් වලින් වෙන් කරලා මේ ආස්වාස් ප්‍රස්වාසයට හිත යොදන්න පුළුවන් ගතිය ඒක සාමාන්‍යයෙන් ලෝකේ පවතින න්‍යාය ධර්මය. අපි මේ පිරිසට කාටරි එන්න කියනවා වෙනුවට නම කියලා අහවල් එකනට එන්න කිව්වොත් පිරිසට පටලවිල්ලක් නැහැ. කවුද යන්න ඕනේ කියලා. ඒ නිසා කෙලින්ම නම කියලා කිව්වොත් ඒ කෙනා ඉදිරියට එනවා. අනිකොල්ල දන්නවා මට නෙමෙයි කතා කරේ කියලා. කවුරු හරි එන්න කිව්වොත් එහෙම කොයි කෙනාද දන්නේ ඒ වගේ තමයි ආශ්වාසයට ආශ්වාසය කියලා කතා කරොත් ආශ්වාසයට පොඩි ගැම්මක් එනවා මාව අඳුරගත්තා මට ආරාධනාවක් තියෙනවා මට විතක්කේ ආවා. දැන් මගේ වේලාව කියලා ඒ ආශ්වාසයේ අනකො සීළු අරමුණු මැඩගෙන එයා ඉදිරියපත් වෙනවා. ප්‍රශ්වාස වේලාවේ ප්‍රශ්වාසයේ විතක්කනේ කෙරුවොත් නැත්නම් මෙනෙහි කිරීම කළොත් එයාටන මේ වාරේ මගේ ඒ නිසා ප්‍රශ්වාසයට ඉන්න බෑ සද්දට ඉන්න බෑ හිතවිලිත් නෑ මොකක්වත් නෑ ප්‍රශ්වාසයේ ඉන්න තියෙන ඊට වැඩි ඒ නිසා මේ අරමුණක් ඉදිරිපත් වුණාට පස්සේ නිමිත්ත එල්ල වුණාට පස්සේ නිමිත්‍ර සතිය පිළිහියට පස්සේ ඒ අප්‍රමාද වුණාට පස්සේ ඒක දියුණු කරන්න තියෙන ක්‍රමේ තමයි මෙනෙහි කිරීම. ඒක මේ ආශස් ප්‍රසාරී ලක් නෙවෙයි වම දකුණ වශයෙන් හරි එවිදිනකොට තමයි සැක තියෙනවා නම් එකම එක උපක්‍රමය අපිට තියෙන්නේ. ඇති වෙච්ච සතිය ප ဋ ාණය පිණිස ස්ථාවර කිරීම පිණිස චිතිය පිණිස මේක මෙනෙහි කිරීම තමයි තියෙන්නේ. මේක තමයි මේ සර්වචනත එnde ඉස්සල්ලා ඊට ප්‍රාග් බෞද්ධ කාලයේ මන්ත්‍ර ජප කරනවා කියලා කියනවා. ඒක මන්ත්‍රයක් කරන ලක්ෂ කෝටි වාරයක් කියනකොට පුදුමාකාර ආකර්ෂණ ශක්තිය එනවා ඒ මනුස්සයාට. ඒ වගේ තමයි ආශ්වාසයේම ලක්ෂ කෝටි වාරයක් ආශ්වාසය ආශ්වාසය කියලා මෙනෙහි කරනකොට මුළු ලෝකෙම නතු කරනවා. අපි හිතන්නේ මේ හුස්ම රැල්ලේ ඔච්චර මේ හාස්කම් තියෙනවා කියලා. හාස්කම තියෙන හුස්ම රැල්ලෙම නෙවෙයි හුස්ම රැල්ලේ සතිය පිහිටවල පිටක්කේ යොදන්න ඕන. එනේන වෙලාවේ ආස්වාසි ප්‍රස්වාසි කියලා මෙනෙහි කරනවා. සක්මන් කරන වෙලාවෙත් අවශ්‍ය වුණොත් වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේ මෙනෙහි නොකර පවා දිගට පවත්වාගෙන යෑමේ හැකියාවක් එනවා. ඒ දිගට පවත්වාගෙන යෑමේ හැකියාව ඇවිල්ලා ඉන්න යෝගාවචරෝ මේ ස්වභාවෙත් ඉන්නවා. ඊයත්තු දැනගන්න ඕනේ මේ දිගට පවත්වාගෙන යෑමේ මේ හැකියාව ඇති කරන්නේ මොකටද? එක දිගටම ආස්වාසිය දිහා බලාන යනකොට ඒක කොච්චර එකින් එකට වෙනස් වෙනවද? ඒක දිගට ප්‍රශ්වාසයේ දිහා බලන යනකොට කොච්චර වෙනස් වෙනවද? විපරිණාමයට ලක් වෙනවද? වෙන ආකාර වෙන සටහන් වෙන ගති වෙන භාව වෙන ස්වභාව වලට පන්තු වෙනවද? නැත්නම් එක දිගට එකම තියනවද? අන්න මේ විදියට එකම තියෙන්න ඕනේ කියන හැකියාවෙන් බැලුවොත් කියනවා අයෝනිසෝමනස්කාරය. එකම තියෙන්න ඕනේ කියන බැලුව බැල කියනවා නොනොනින් මෙනෙහි කරලයි කියනවා. ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉන්න ඕන එකක් කැපයි. ඒ ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන්. ඕනි ආකාරයක්, ඕනි සතහනක්, ඕනි ගතියක්, ඕනි භාවයක්, ඕනි ස්වභාවයක් වෙන්න පුළුවන් කියලා බලන එකට කියනවා සතිය වර්ධනයක්, යෝනිසමනසිකාරයක්, ආතමනසිකාරයක්, උපායමනසිකාරයක්. ඉතින් ඒක භාවනා නෙවෙයි. ඒක සඳහා ආකල්ප සම්පත්තිය. ඒ සඳහා පිහිටන ක්‍රමය. නිසා යෝගාවචරය භාවනා කරනකොට ওই දෙකෙන් ඕන එකට යන්න පුළුවන්. මුගක් යෝගාවචර හිතන්නේ මම දකපු ආනාපානේ මේ විදිහටම පිටිය ගාතෙන පිටුසිතුමක් වගේ තියෙනවා. ඒක වෙනස් වෙච්ච ගමන් ආඩපාලි කියන පටන් ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? මේ ආනාපාන බලනකොට එහෙම වෙනවා මෙහෙම වෙනවා. ආනාපානං එකයි නේද? මේ ඔක්කොගෙම කියවෙන්නේ නිච්ච සංඥාව. ඒත් බලාගෙන ඉන්නකොට වෙන ඕන දෙයක් කැපයි. ඒකට සූදානම් මනසක් මට තියෙනවා. මම මිනිස්සෙක්. ඒ නිසා මම ආනපානෙ බලන්න විතරමට අයිතියක් තියෙන්නේ. මෙහෙම විය යුතුයි කියලා දෙයක් නැහැ. වෙන ඕන දෙයක් බාර ගන්න කැමැති නම් එතකොට සතිය විවිධාංගීකරණය වෙනවා. එතකොට සතිය කාර්යක්ෂම වෙනවා. එතකොට සතිය සුඛනම්ය වෙනවා. එතකොට ආතතිය අඩු වෙනවා. අසහනය අඩු වෙනවා. පහසු විහරණයක් එනවා. ආනපනේ හොඳට පිළ නොපෙනී ගියයි කියලා එඟ දඩු කරගන්න, රණ්ඩු කරන්න, ඊර්ෂ්‍යා මොකක්ක බය වෙන දෙයක් නෑ මේක. ගොරෝසු එක සියුම් වෙන්න පුළුවන්. සියුම් එක ගොරෝසු වෙන්න පුළුවන්. ප්‍රිය එක අප්‍රිය වෙන්න පුළුවන්. අප්‍රිය එක ප්‍රිය වෙන්න පුළුවන්. මේ ළඟ පිටිච ආනපනේ දුර වෙන්න පුළුවන්. දුර එක ළඟ වෙන්න පුළුවන්. මේ ඇතුලේ පිටිච ආනපනේ පිට වෙන්න පුළුවන්. පිට එක ලඟ වෙන්න පුළුවන්. මේ තිබිලා මේ නැති වුණා වෙන්න පුළුවන්. මේ නැතුව තිබිලා මේ එනවා වෙන්න පුළුවන්. මේ තියෙනවා මේ පේනවා වෙන්න පුළුවන්. මේ 11 සාකාරයේම සරෝජනන්සේ සඳහන් කළ තියෙන ආනාපානෙ මේ ආකාරය කොලා දැක්කේ නැත්නම් මම කියන්නේ ඒක න ආනාපානෙ දැක්කයි කියලා. නමුත් අපි මේ මේ 11 ආකාරයෙන් පහකට ප්‍රියයි හයකට අප්‍රියයි. ඉතින් නිසා කවදාකවත් පෙන්නන දේ බලන්නේ අපි අයෝනිසෝ මනසිකාරය නිසා මේ දේ පෙනිය යුතුයි මේක අවමංගල්‍යයි මේක මංගලයි කියලා අර ගිනාපු හනමිටිය අර gederin එනකොට ගෙනාපු මේ හනමිටිය නිසා භාවනාවෙන් අපි නියම මධ්‍යම ප්‍රතිපදාට ගෙනියන්න ගියාට අපේ තියෙන මේ චිත්තාමය ඥාන ඕලමලපන් නැත්නම් මම පැහිය වෙනකොට අර සත්‍යයේ හෙලි කරන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒකට කියනවා අයෝනිස මනස්කාරය කියලා. ඒ නිසා භාවනා කරපු මෙතන ඉන්න කිසිම කෙනෙකුට මේ ආනාපානේ පැතිකඩ සියල්ල හෙලි වෙලා නැත්තේ නෑ. පැහැදිලිවම සමහරකට කැමැති සමහරට අකමැති එනිසා ඉති අකමැති එකට ඒ පාවායට හොදි බෙදන්නා වගේ කටයුතු කරනකොට ඒ දේ නොපෙනියන බලන්න කැමැති මේකයි කිව්වොත් ඒක විතරක් පේනවා ඉතින් ඊට පස්සේ ආනබන නෙවෙයි දකින්නේ පළුවයි අන්න එහෙම නැතුව මේ ආස්වාසිය ඕන වෙනසක් ඇති වෙනවා ප්‍රස්වාසිය වෙන්න පුළුවන් මේ වම කිව්වල බලනකොට යතක් බලනකොට ඕන දෙයක් වෙන්න පුළුවන් දකුණ කියලා බලනවත් නැහැ. මේ එන ඔක්කොම සාතරෝ බාර ගන්න බොච්චංග මට්ටමන සතිය යන්න ඕන. ඊට ඉස්සෙල්ලා අපි හිත හදා ගන්න ඕනේ. භාවනා කරනකොට පේන දේවල් වලට රොස්පරොස් දාන්න එපා. අරක මේක පේන්න ඕනයි කියලා අපේක්ෂා කරන්නත් එපා. නිකාම් බලන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ පිටිබඳ නూరు නුපුසු ගතියක් ආවොත් මම ඉන්න බව මම දන්නවනම් මම බේරලා. ඉඳගෙන ඉන්න බව දන්නවනම් මම බේරලා. ඒක අතිරේක ලාභයක් තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස. පුළුවන් තරම් යනවා. ඕන දෙයකට ඉන්නල්ලා යනවා. සැකනම් අවිශ්වාසනම් අපහසුවක් තියෙනවනම් නික්කමට බලන තමන් ඉන්නේ ඉරියව්ව පේනවනම් සතිය ගැටලා නැහැ. සතිය සුවිශේෂත්වයට යන්න ඉන්ද්‍රිය ශක්තිය ආපු වෙලාවට එහෙම නැත්නම් කලදුටු කල වලయ్య ගම් කියන වෙලාවේදී තමයි අර ආස්වාද ප්‍රසවාස වෙනස්කම් බල බල පුළුවන් තරම් සටන මෙහෙවනවා. සටනේ පරාජිත ගතියක් වෙනවනම් වහම කඳ උරට ගන්නවා සෙනග යුදෝපක්‍රමයක් විදියට පසුබාන. පසුබාට යුද්ධින් පරිදිලා නෙවෙයි. ආපහු මම ඉන්න තැනට මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා ආය සුදුසු වෙලා බලලා ආය සටන් උපත් සටන් පෙරමුණට සිබළු යදෝනවා. ආන්නේ වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස මතුවෙන මතුවෙන ලුකුලුවන් වෙලාවේ ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන අල අලගිය මුල කිය දැන් මුල මැද අග සියල්ල බලන්න ඕනේ කරන්නේ ඒක පිපිලා එන වෙලාවට. ඒක විශ්ින් Tamanට අනුග්‍රහ කරන වෙලාව. නැති වෙලාවට මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගන්න. සක්මන් කරනකොට මම ඉඳගෙන නෙමෙයි මම ඇවිදිනවා කියලා දන්නවනම් ලකුණු ලැබෙනවා. ඒක අතිරේක ලාභල තමයි මම යනවා කියනකොට මම මේ යන්නේ දැන් වම් පයෙන් මේ දකුණෙන් මම මේ විලුඹයි මට අහුවෙන්නේ ඉස්සලා මැදයි මැදට අහුවෙන්නේ අගට අහුවෙන්නේ ඇඟිලි මේ පොළවේ තියෙන රළු ගතියයි මට වැටහෙන්නේ. වැල්ලිය විදිනට පොළව සියුමුදුයි. ලනුපැදුරේ විදිනට ගොරෝසුයි. සිමෙන්තිය විදිනට තදයි. ආදි වශයෙන් මේ වැටහෙන දේවල් ඇවිදිනවා කියන එකට අතිරේක ලාභ. කොයි වෙලාවක හරි තමන් ඇවිදින බව දන්නවනම් එහෙනම් සත්‍ය තියෙනවා. ඒක නැත්තම් ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැත්තම් ඉතින් එහෙනම් දැනගන්න ඕනේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. මේ රූකඩේකට ගියාට මිනිහා නැහැ. ආයෙසනේ රූකඩේට හිත ගත්තට පස්සේ හොඳට ඊලා පැහිලා එනකොට බලනවා වම මෙමය දකුණු මෙමය කියලා අන්නේ ලදලද අවස්ථාවේ ගොඩකොවියේ කොවිතං කරනකොට වැස්ස වෙලා බලලා Tamange හුయ్య අහ ගන්නවා වගේ වැස්ස නැතිලා හුయ్య අහලා හරියන්නේ නැහැ. පැස වෙලාවට වන් නිදිමතයි කියලා බුදින් ඉඳලා හරියන්නේ නැහැ. අන්න වගේ මේ ආස්වාද ප්‍රසවාසයේ වම දකුණ Tamanට අනුකූල වෙන වෙලාවේදී අනුයාත වෙන වෙලාවේදී මේ තොරතුරු ගැනීමෙන් සතිය විවිධාංගීකරණය වෙනවා. සතිය කාර්යක්ෂම වෙනවා. කර්මන්‍ය වෙනවා. අන්නේ කර්මන්‍ය වීම සඳහා පසුබිම දැනගෙන ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එක්කනට මේ උපාය වනසිකාරය, භත වනසිකාරය නැත්නම් මේ නුවණින් මෙනෙහි කරනවා නැත්නම් අවස්ථාව ව්‍යාපාරේ වැඩි ලාභ ලැබෙන වෙලාවේදී වහවහයේ කටයුතු කරගන්නවා වගේ මේ කිනාට ඒ දේ තමන්ගෙම ක්‍රමසා විදිවලින් තමයි තොරන්න වෙන්නේ. ඔක්කොටම හරින පොදු නියාමයක් නැහැ. පොදු සමීකරණයක්වත් නැහැ. මොකද අපේ එක එක එක එක මානසික මට්ටම් වෙනස්. ආන්නේ මේ විදිහට කටයුතු කරන එක උපමාවකට පෙන්වන්නේ ගහක් පොළවේ හිටෙව්වට පස්සේ මුල ඇදෙන්නේ ඕජාව තියෙන තැන තමයි. අන්ධකාරය තියෙන දිහාට තමයි. චිත්තපනේ තියෙන. ඒක කවුරුත් උගන්නන්න ඕනේ නැහැ. ඒ නිසා හොඳට බලන්න මුලක් කෙලින් බහින්නේ මුල්ලේ මොකද මුල හැම වෙලාවෙම ඍතුවෙන් ඍතුවට වශයෙන් පින්නේ හැටියට එහෙම වෙවි වෙවි යන්නේ හරි විචිත්‍රයි. ඒ වගේ තමයි Taman සතිය වඩනකොට ඒ වඩන සතියට අනුග්‍රහකරනද හැංගිච්ච සමීකරණයක්වත් ජප මන්ත්‍රයක්වත් ස්වර්ණමය වූ මේ මන්ත්‍රයක්වත් නැහැ. මේ දේ කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා වර්ධින ගාන අඩු වෙනවා හරියන ගාන වැඩි වෙනවා හරියන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ පුංචි ප්‍රමෝදයකුත් එනවා හරියන්න යන්න තිබුච්ච අසහනයක් නැහැ ආතතියක් නැහැ දැන් අර ආයෝජනය කරපු ගැන සතුටක් ඇති වෙනවා. එතකොට සතිය ටිකක් ඉස්සරහට යනකොට තමා විශ්ින්ම Tamanට ගැම්මක්, ජාබයක් එහෙම වැටුනොත් සතිය නැතිවලා වැටුනොත් ආය නැගිට්වා ගැනීමේ අධිකාරී ශක්තියට එනකොට ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. ඉන්ද්‍රිය කියන්නේ නායකත්වය ගන්න දානවා. සද්ධාව වැටුනොත් එයා ගන්නවා සද්ධාව ඇති කරන හැටි දානවා. වීරිය වැටුණත් වීරිය ඇති කරන්න හැටි දානවා. සතිය වැටුණත් සතිය ඇති කරන්න හැටි දානවා. කවදාකවත් සරණ පාවදේ යන දැන් පරාදයි. මම කවදා හරි ආය ගන්නවා. කියලා මේ ඉන්ද්‍රිය මට්ටමට ගත්තයි කියලා කියන්නේ ඒකේන අරමණ ලද වීරිය පාවා දෙන්නේ නැහැ. මේක ටිකක් මේ සතිපත්තහන සතියේ ඉදිරි ගමනක්. සතිපත්තහන සතියත් අර කාය වස්කාන වසන වේදනන වසන චිත්තාන වසන ධම්මාන වසන වශයෙන් දිනු වෙලා මේ අරමුණ කියන රූපාරම්මනේ සති කැඩීම විතරක් නෙවෙයි. මේ භාවනා කරනකොට දරුණු වේදනාව එනවනේ. දැන් අපි මේ කය පැරිච්ච තුවාලයක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ලුණු දෙහි දැම්මා වගේ, මඩපුවක් ගෙඩියක් වගේ. මේක පුදුම විදියට වද දෙන්න පටන් ගන්නවා. ඉතින් මේක භාවනාවේ දියුණුවක්. එයි එහෙම කියන්නේ එහෙම සතිය වේදනාවට පස්සේ ඵලයන් කිව්වත් සතියක් නැහැ. වේදනාව කයක් ආවට පස්සේ ඒ වේදනාව අතහැරලා වෙන තැනකට ඵලයන්කෝ කිව්වට යන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා දැන් මේ මම දැන් මෙතන ඉන්න බාට හොඳම ලකුණ තමයි මේ වේදනාව. අපි කියන්නේ දුක් වේදනාව. මේ දුක් වේදනාව සතියට ආරම්භණයක් කරගන්න දැනගත්ත දවසේ ඒ යෝගාවචරයට තේරෙනවා අයෝනිසමනසිකාරයෙන් බැලුවොත් දමල ගහලා යන්න හිතෙනවා. යෝනිසමනසිකාරයෙන් බැලුවොත් මේ වේදනාව නිසා සතිය නිකම්ම මුල් බැහැලා. අද අපි දවල් අර ධර්ම සාකච්ඡාවේදී මතු කරලා දුන්නේ රෑමැද්දාවේ මේ වේදනාවක් ආවා. ඉතින් බලන්න ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේ වේදනාවේ සටහන්ස ආකාර වෙනස් වෙලා අන්තිමට මේ වේදනාව විනිවිද දැකීමෙන් හරහ දැකීමෙන් මොකද්ද ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. මොකද්ද මෙතෙක් කල තිබුණේ මා ශරීර නිෂේධනය කරන ආත්ම නිෂේධනය කරන නදකින්න පතන් කියලා මේ රෑමැද්දාවේ ආපු වේදනාවක්. නමුත් ඒක හරහා බැලුවට පස්සේ රූප කර්මස්ථානේ ලැබනවට වැඩිය වෙනස් විචිත්‍රකමක් දකින්න පුළුවන්. ඒක උත්කෘෂ්ඨ අවස්ථාවක් අපේ යුගයේ සිද්ධ වුණා. ඔය එකාටොලේ කියන මේ මිනිසයා එයා ලියලා තිනවා මේ power of now කියන පොත. ඒකේ කියලා තිනවා එයාට රෑමැද ඒ මානසික අසහනයක් එන්න පටන් ගන්නවා. ඒක පාරට මනස කඩා වැටෙනවා. තිගැසිලා බය වෙලා ඇහැරෙනවා. ඊට පස්සේ දවස් 3ක් විතර යනකම් සම්පූර්ණ අපායක්. එකපාරට පැනික් ඇටැක් එකක් එනවා. ඉතින් මෙයා නිදාගන්නෙම මේක ආවොත් ඉවරයි ජීවිතේ. ආයෙ ඉඳලා වැඩක් නැහැ කියලා. ඉතින් එදා එයා හිතා ගන්නවා ඇඳ ගාව තියා ගන්න නිදි බෙහෙත් පෙති ටිකක්. එයා හිතා ගන්නවා අද ආවොත් මම මේ නිදි බෙහෙත් පෙති විල සීටි නසා ගන්නවා කියලා ඇඳ ළඟ මේකත් තියලා බුදියා ගන්නවා. හරියටම දෙකට විතර වගේ සම්පූර්ණ ඇඟ සහලවගෙන විශාල ඉච්ඡා මංගත්‍යයක් ආවට පස්සේ ආ නිදි බෙහෙත් පෙති ටික අතට අරගන්නකොට යාට මොකද්ද කැනේඩියන් ජාතික මිනිස්සේ මේ මැරුණට මේ ප්‍රශ්නේ ඉවර නෑ කියලා ඉත කල්පනා කරනවා. මම සීදීනසගත ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ කියලා. ඊටසේ ආයෙත් දෙන්නේ වේදනාව. අනික් හිත කියනවලු මේ වේදනාවත් එක්ක නම් මට තප්පරක ජීවත් වෙන්න බෑ. මොකද ජීවත් වෙලා ඉතිවැඩේ. ඉතින් මේක කල්පනාවයි වේදනාවයි මේක නිකන් වද වෙනකොට එතුළු මට මේ වේදනාවත් එක්ක තව තප්පරයක් ජීවත් වෙන්න බෑ කියන එකේ මම එලා දෙන්නෙක් ඉන්නවා. මට මගේ වේදනාවත් එක්ක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ කියනකොට මේ මම කියන එකද මගේ වේදනාව කියන එකද නියම මමයා. මේක ආපු ගම වේදනාව දස දහස් ගුණයකින් වැඩි වෙලායි මේක ඔළුව කර කරනවනේ ඔළුව අච්චාරු දානවනේ සම්පූර්ණ පුපුරන මට්ටමට ගියයි කියන එක පාරට මේක හරහා සම්පූර්ණ ආලෝකයක් සම්පූර්ණ ශක්තියක් සම්පූර්ණ විනිවිද පේන ගතියක් ඇවිල්ලා හිතා ගන්න බැරිලු මේ අන්තිම දරුණු ජීවිත පැහැර ගන්න වේදනාව හරහා ඊහා සමාන සුඛයක් විවේකයක් ඇති වෙලා මාස 8ක් ඒ මාසය ලියනවා මම ඊට පස්සේ ගිහිල්ලා ප්‍රසිද්ධ උද්‍යානවල මම කොක්කුඩ වාඩි වෙලා ඉන්නවා මට ඇතිවිච්ච ප්‍රීතිය ඇතිවිච්ච විවේකයේ මාස 8ක් තිබුණා ඉතින් මිනිස්සු දන්නවා මේ මාසයට අද මානසික අසහනකාරයක් දැන් මොකුත් නැහැ කන්න ඕනෙත් නැහැ බොන්න ඕනෙත් නැහැ බලන්නේ නොකොට පුදුම සුඛයක්. ඉතින් මිනිස්සු ඇහුවලු මොකද කියලා ඊට පස්සේ කළු මොකක්වත් නැව වේදනාව හරහා ගියා විතරයි. එක රැයින් එමන්ච මුළු ලෝකෙටම ගුරුවරෙක් වඩපත් වුණා. අද ඒ මිනිසයා ඒ වින්ෆ්‍රිගේ ටෙලිවිෂන් එකට ආවොත් ලෝකෙ වැඩිම ගාණක් බලන ප්‍රෝග්‍රෑම් එක ඒක තමයි. එයා විස්තර කරලා දෙනවා අපි මේ දුක වෙන් කරන්න හදලා අයින් කරන්න හදලා වෛර කරලා මොන්න තරම් පවුපුරව ගන්නද ওই දුක හරහා ගියාට පස්සේ ඔය හා සමාන සැපයක් තියෙනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. ඒ සමේ පැමිණි දුක හරහා තමයි රූපයට වැඩි ලේසි නිවනට. එසකට මේක පිටිපස්සේ ඉතින් මනස අපිට දෙනවනේ එක එක ගොඩ පෙරක දෝරුකම්. මේක සැපයි මේක දුකයි මේක ආමංගල්‍යයි මේ සේරම මායя ගොඩ පෙරක දෝරුකම් මිස බුදුරජාණන් වහන්සේගේ අදහස් නෙවෙයි. නිසා මේ දේවල් සිදු වෙනකොට මනස පැත්තකට දාලා ක්‍රිකට් කහනවර ක්‍රිකට් කමෙන්ටරිස් දෙන්නා වගේ එයා දිගට වැඩ කවුරු ගෙවනවද කාටද මේ මේ පහඳින්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ මනස තමයි අපි කොච්චර හම්බ කරත් සැප විඳිනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒ නිසා මේ මනස දිහා පිට කෙනෙක් බලන්න වගේ බලන්න. චිත්තානුපස්සනාදී මේ සක්මන් කරනකොට රූප දිහට සක්මන් කරලා පිටුමිණියක් බලනවා වගේ රූපෙ දිහා බලන්න. මේ මට දැන් හරි ගියා මේ මට වැරදුනා කියලා අපිට එන මේ මති මතාන්තර මට දැන් හිත සහැල්ලුයි මගේ දැන් හිත ඇකිලිලා මගේ දැන් හිත මට කියන දේ අහනවා මම මේ හිත කියන දේ අහන්නේ නැහැ කියන ආදි වශයෙන් මේ තියෙන හිතේ හොල්මන් ටික පිටේ ඉඳලා බලන බැල්ලිල්ලට කියනවා චිත්තානුපස්නාව කියලා. අන්න එතකොට තමයි යාට තේරෙන පටන් අරගන්නේ මේවට යට වුණොත් සතිය පාවා දෙනවා. යට වෙන්නේ නැතුව මේක දිහා බලන්න පුළුවන් නම් රූපේ කියන අනබන වෙන්න පුළුවන්. වේදනා කියන මේ රූප වේදනා දුක් වේදනා වෙන්න පුළුවන්. මේ මනස මේකට දෙන අර්ථකථන වෙන්න පුළුවන්. මේ ඔක්කොම අරමුණු මිස මේවා නিত্য සුඛ සුබ ස්ථාවර දේවල් නෙවෙයි. අපි දෙන ආගයන් වල ආඩම්බරයෙන් හිතේ වෙනස් වෙන දේවල් කියලා බලනකොට තමයි යාට තේරෙන්නේ හිතට පුළුවන් මගේ සතිය කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් නැවත ඇති කරන එක වළක්වන්න හිතට බෑ. වේදනාවට පුළුවන් මගේ සතිය කඩන්න. නමුත් මම නැවත සතිය ඇති කරන එක වේදනාවට කඩතර කරන්න බෑ. මගේ හිතින් ආනපනෙන් කඩන්න ඕන දෙයකට පුළුවන්. කොච්චර කැඩුවත් ආනපනෙ ගෙනත් තියෙනක මට පුළුවන්. කියලා ඉන්ද්‍රිය ශක්තියට ඉන්ද්‍රිය මට්ටමට සතිය වැඩෙනවායි කියලා කියන්නේ කැඩෙන එකට බය වෙන එක නෙවෙයි. කැඩුවට හදන්න පුළුවන් ශක්තිය තමයි manussකම කියලා. ඒ දුන්න දවසේ එයාට කන කොට සතිය කැඩිලා හැදෙනවා තියෙනවා බොන කොට සතිය කැඩිලා හැදලා තියෙනවා කක්ක ගන්න කොට සතිය කැඩිලා හැදලා තියෙනවා චූ කරන කොට සතිය කැඩිලා හැදලා තියෙනවා මල් පුදන කොට සතිය කැඩිලා හැදලා තියෙනවා මේක තේරෙන පටන් අර ගන්නවා ගච්ඡන්තෝ ආගච්ඡාමේති පජානාති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగෘතේ කරන ඕන තැනකදී සතිය කැඩෙන්න පුළුවන් ඕන මේකවක හදන්න පුළුවන් එදාට මෙයා සතිය නැවත සකස් කිරීමේ වැඩ පිළිවෙලයි පාරෙන් පිට ගිය වාහනේ ආයෙ පාරට ගන්න එක ඉරියව්වට අහු වෙලා නැහැ. දවසේ වෙලාවට අහු වෙලා නැහැ. ගඳකෙලිය හිටියද වැසිකිලි හිටියද කියලා ප්‍රශ්නයක් නැහැ කියලා මෙන්න මේ தത്വෙට යනකොට ඒකට අපිට ඉන්ද්‍රිය මට්ටමේ සතියක් කියලා කියත හැකි. හැබැයි එතකොටත් යෝගාවචරයේ මොඩ අදහසක් තියෙනවා. දෙඤ්ඤම් මම මුළු දවසේම සතියින් ඉඤ්ඤම් කියන ඒ අර ඔලොමල ගතිය තාම තියෙනවා. නමුත් සති බලයට යනකොට තේරෙනවා කොච්චර කෙරුවත් දවසම සතිය ඉන්න බෑ. වරින් වර වරින් වර සතිය කැඩෙනවා. මොකද සතිය අනිත්‍ය ධර්මයක්. සතිය කියන්නේ දුක්ඛ ධර්මයක්. සතිය කියන්නේ අනාත්ම ධර්මයක්. මං හිතන්නේ එහෙම නෙමෙයි මේ ගත්තට පස්සේ බන්ධමක් කරගෙන යනවා වගේ දවස පුරාම ගෙනියන්න පුළුවන් කියන එක ඒ මෝඩකම තියෙනවා සතිපට්ඨාන සතියෙත් තියෙනවා ඉන්ද්‍රිය සතියෙත් තියෙනවා සති බලයට යනකොට තියෙනවා අපි කොච්චර බලانے හිටියත් එතන තමයි ආනාපානේ ලස්සනට බලانے ගියාට ප්‍රස්වාසයේ කෙලවර ඉඳලා ආස්වාසයේ පටන් ගන්නකම් සතිය නැති බව තේරෙන්න ගන්න. එතෙන් දෙනකම් පේන්නේ ඒක වැරදිල්ලක්, පෙරදිල්ලක්. සතිය මේ කකුල් මාට්ටුවක් වැදලා වැටෙනා වගේ එකක්. දැන් තේරෙනවා එක හුස්මක්වත් අපිට එක දිගට සතිය ගන්න බෑ. එක තැනකදී අසතියක් මැදි වෙලා තියෙනවා මෙතෙක් කල් හිටියේ සතිය කියලා දැන් තේරෙනවා හැම හුස්මත් දෙක මැදම අසතිය තියෙනවා. හැම වේදනා දෙකක් මැදම අසතිය තියෙනවා. හැම දද්ද තරංග දෙකක් මැදම අසතිය තියෙනවා. හැම රසකම අසතිය තියෙනවා. පල්ලවෙනි වතාවට යෝගාවචරය මේ සතිය කියන අනාත්ම ධර්මයක්. මම කිව්වට හිතින් නැති එකක්. හැමතැනම කඩතුළු තිබුණා. මේ යායට දැකපු නිසා මේක මං දැක්කේ එක ඒකාකාර ගතිය නමුත් විසිරුවලා බැලුවොත් පතුරු ගහලා බැලුවොත් විස්තර කරලා බැලුවොත් මේ සතිය තියෙන්නේ කඩ කඩ වෙලා. අතරමැද හැම වෙලාවෙම පරිචින්න ආකාශයක් තියෙනවා වෙන් කරලා දක්වන හිස්තනක් තියෙනවා. මේකට කියනවා ඝන විනිභෝගය කියලා. එහෙනම් මේ පොදිය ලිහලා බලනකොට මීමැසි පොදියක් විවදයක් අපිට සටහනකින් ආකාරකින් හිතර ගන්න පුළුවන් නම් වැස්ස වෙලාවට අවුව වෙලාවට මීමැස්ස විසිරලා ගියාට පස්සේ පොදිය නැහැ. වදේ නැහැ. මේ මීමැසන් මොකුත් වෙලා නැහැ. ඒගොල්ලෝ ගොනු වෙලා ඉන්නකොට එක සංඥාවක් විසිරලා ගියාට පස්සේ එක සංඥාවක්. අනිත් වගේ තමන් ගන්න මේ හුස්මත් මීමැසි පොදිය වගේ එක යායට පින්න එක පාට මම කඩලා ගිහිල්ලා මේ පුංචි පුංචි හුස්ම රාශියක් මෙතන තියෙනවා. පයෝසෝලා පය තියෙනවා කියලා කියන්නේ ක්‍රියාවලියක් ක්‍රියාවක් නෙවෙයි. අපි කරන හැම දෙයක්ම මේ වගේ මේ රාශියකට දීපු නමක් මිසක් පුංචි පුංචි අංශක වශයෙන් බලනකොට පුංචි අසු අංශු ඒ රාශියේ ලක්ෂණ නැහැ. මෙතෙන්ද යනකොට තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක්කල් සතිය පිළිබඳ නිච්ච සංඥාවක් තිබුණා සතියවත් නැත්නම් සතිය තියෙන බවට දන්න දැනුමවත් අඛණ්ඩ නැහැ. මගේ දෝෂයක් නෙවෙයි මම මෙතෙක් කල් තියෙනවයි කියලා හිතපු එකයි මෝඩකම. දැන් මම ලෑස්ති වෙන්නේ සතිය කැඩි කැඩි යන එකක්. ඒක ඊටාම වැදගත්ම දේ තමයි අතරමැද හිස්ත නල්ලන්නේ. ඒක වසාගෙන යන්න තමයි තණ්හා වැඩ කරන්නේ. තණ්හාවෙන් තමයි ගැටලාගෙන යන්නේ අර හිස්තන අල්ලන්න දෙන්නේ නැතුව. කිසිම තණ්හාවකින් තොරව පූර්ණ අවදි භාවයකින් එහෙම නැත්නම් වෙන ඕන දෙයක් බාර ගන්න ප්‍රමාණයට සතිය පිටවන යනකොට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් එක යායට තියනවායි කියලා හිතාගත්ත සෑම දෙයක් තුළම බොරු වලවල් තිබිලා තියෙනවා. පැලිරි තිබිලා තියෙනවා. අගාධ තිබිලා තියෙනවා. මේ ඔක්කොම ගුලි කරලා අපිට මේක ලස්සන රූපයක් මවලා දුන්නේ තණ්හාවෙන් වෙන් කරලා බැලුවොත් ඒක නෑ. ඒක තමයි ඔය මේ විද්‍යාවේදී සිද්ධ උනේ අන් අනු තමයි මූලික ඒකකේ මේක තමයි දෙයන්නාංශේ මාපු දෙය කියලා ඔය බටහිර විද්‍යාඥයෝ මැට්ටෝ මෝල්ලු අපිට ගන්නවා ඉස්කෝලේ යන කාලේ අවුරුදු ගණන් ඊට පස්සේ කොහේ නෑ අණුව නෙමෙයි පරමාණුය ප්‍රධාන දේ අණුව කඩන්න පුළුවන් ඒ නිසා අණු ගණන් කරපන් අවත්‍ය චක්‍ර 230 ගණන් තියෙනවා 230 ගණන් මේ පචේම ඔබට ලිව්වොත් ඔබට ලකුණු හම්බ වෙනවා පාස් ටිකාල කරනකෝ අණු කියලා જાතියක් නෑ. ඒක හැදිලා තියෙන්නේ පරමාණු හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හරහා. එව්වගේ නෑ අණුවක තියෙන ලක්ෂණ. හැම අණුවකම තියෙන එකම ඉලෙක්ට්‍රෝන. හැම අණුවකම තියෙන එකම ප්‍රෝටෝන. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල අණු වල සහ පරමාණු වල ලකුණු නෑ. අපි මේ වයස වෙනකොට පාටිකල් ෆිසික්ස් වලට ගියා. එතකොට නිව්ටන් අයියා පච වුණා. අයින්ස්ටයින් අයියා ඇවිල්ලා කියනකොට ඔන්න බඩු. ඔය නිව්ටන් කියප එක බොරු. දැන් තියෙන්නේ මෙතන පාටිකල් ෆිසික්ස්. ඊවදාගතක ශක්ති බවටපත් වෙනවා මේක ඔබ එක පාටිකල් බවටපත් වෙනවා කියලා අම්මදවල ගියා ගිය අවුරුදු 100 ප්‍රධානම විද්‍යාඥයා කියලා තෑගි දුන්නා. එයා කිව්වේ මොකද්ද? ඕනම වස්තුවක් ශක්තියක් බවටපත් වෙන්න පුළුවන්. ඕනම ශක්තියක් වස්තුවක් බවටපත් වෙන්න පුළුවන් m is e equal to x e is e equal to mc square. ඕනෙම බලන සයන්ස් ලැබ් මේ මේ මේ එක්සිබිෂන් එකකට හරි මියුසියම් එකකට ගියාම ඩිං ගහලා තියෙනවා අයින්ස්ටයින් E mc2 ශක්තිය සහ වස්තු අතර සම්බන්ධතාවය. බුදුජානනාංශෝ කිව්වේ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වෙන්න පුළුවන් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වෙන්න පුළුවන්. මේ බලාපු හුස්ම රැල්ල දෙයක් ක්‍රියාවක් කියලා බලපු එක විස්තර වශයෙන් බලනකොට සති බලයෙන් බලනකොට ඒක පුංචි පුංචි කොටස් ආශයක් එකතුලා හැදිච්චලා. ඒ පුංචි එකාංශයක්වත් මේ සතියේ ඉන්න එකක්ද ආස්වාසේ ඉන්න එකක්ද ප්‍රසවාසේ ඉන්න එකක්ද දන්නේ නැහැ. ඒක නිකන් ධාතු ශක්තිය විතරයි. මේ පොදියට ආස්වාසේ කියනවා මේ පොදියට ප්‍රසවාසේ කියනවා. අන්තිමට ශක්තිය දිහා බලනකොට මේක ආස්වාස ප්‍රසවාස කියලා වෙන් කරලා අඳුර ගන්න බැරි දැනකට යනවා. දෙකේ වෙනසක් නැහැ. මොකද ඒ තරම් අපි බින්දගෙන බින්දගෙන බින්දගෙන තූරට කියලා බලනකොට මෙතන ඉන්නේ ශක්තිය අපේ නම් කිරීමේ හැටියට අපේ අගයන් ආඩම්බරයෙන් හැටියට මේකට ආස්වාද ප්‍රසවාස කියනවා. නමුත් විස්තර වශයෙන් බලනකොට මෙතන තියෙන ශක්ති වශයක් අන්නේ ශක්ති වශයෙන් දැකීමට බුදු ඥානසේ ධාතු මනසිකාරය කියලා කියනවා. ආස්වාසයේ තියෙන හතරමා ධාතුන් ප්‍රසවාසයේ තියෙන හතරමා ධාතුන්. වත්කනකොට කියන බුදු ඥානසේ සාකහා බලන්නේ කියලා ධාතුමත්කෝ නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ මේ මං කන ආහාරයේ තියෙන ධාතු පමණයි සතෙක් නෑ ජීවයක් නෑ මේ වළඳන මගෙත් තියෙන්නේ ධාතු අතර පමණයි නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ අර ධාතු මේ ධාතු වලට එකතු වෙනා මිස ඒවත් දන්නේ නෑ මේ යන්නේ ගෑණියගේ බඩකටද පිළිම් බඩකටද කියලා ඒවත් උඩ දැනගන්න ඕනක මොකුත් නැහැ අපි මේ කිව්වට මේක ඥාන බඩ පිළිමේ වැඩ කිව්වට ඒ නිසා මේ ධාතුන්ගේ ක්‍රියාවලට හිත දැම්මොත් පංගු peeru මොකුත් නැහැ. නිකාය ભેද මොකුත් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેද මොකුත් නැහැ. බටහිර නැගිනිර කියලා ભેදකුත් නැහැ. මේ ධාතු වශයෙන් තියෙන දේ මේ ඥාන පිළිමේ වශයෙන් අල්ලාගෙන හොඳ නරක වශයෙන් අල්ලාගෙන ගුරුසුසින් වශයෙන් අල්ලාගෙන කරන මේ නාටකම තියෙන්නේ සතිය සති බලයක් බාටපත් වෙනකන් තමයි. සති බලයක් පාඩපත් වුණාට පස්සේ ඥාන පිරිමකමක්වත් නැහැ. මොකක්වත් නැහැ. එතෙන්ට යන්න බයයි අපි මොකද අපි අපේ ඥානකමට අපි කැමති අපේ පිරිමකමට අපි කැමති ඉතින් මේ ඔක්කොම තිබුණු පොදිය බෝධපාලුවට ලක් වෙන නිසා අපි ආයසරයක් පරියන්කෙන් නැගිටලා ගෑණියක් වෙනවා ආය පිරිමියෙක් වෙනවා පරියන්කේ ඉන්නකොට ආස්වාස්වාසය ඇතර කිසිම ඥාන පිටිම ගතියක් නැහැ සක්මනේදිවත් නැහැ මෙතන ඉන්න කිසිම කෙනෙක් මේක අත්දකලා නැත්තේ නෑ. නමුත් මේ හැම කෙනෙක් මේකට වෛර කරනවා. මේගොල්ලන් ඕනේ මේ gediya pitimma මේ ඉන්න විදියටම නිවන් දකින්න. ආකල්ප වෙනසක් ඇති නොවි, ආකාර සටහන් වල වෙනසක් ඇති නොවි, විපරිණාමයට නොතබ මේක යන්න බෑ. ඒ නිසා ඒ සති බලයට යනකොට මේ සතියේ අඛණ්ඩ ගතියක් නැහැ. කැඩි කැඩි යනවා අඛණ්ඩයි බව පෙන්ලා දෙන්නේ තණ්හාව නිසා කැඩි කැඩි යන එක තමයි ප්‍රകൃතිය. ඒක දකින්න ලොකු පෞරුෂත්වයක් ඕන. ඒක දැකලා පාවා නොදෙන්න ඊට වැඩි පෞරුෂත්වයක් ඕන. භාවනාවේ පිටනදන්නේ මේ අනිත්‍යතාවයයි කියලා කියන්නේ අරමුණේ අනිත්‍යතාවය විතරක් නෙවෙයි බලන සතියත් අනිත්‍යයි. ආනේ ඒ මට්ටමේදී අපි සෑහෙන කාලයක් සම්මුඛ පරීක්ෂණයට දාලා පරීක්ෂා අපිව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා ධර්මය ඔබ කැමැතිද මේක බාර ගන්න. අපි කැමැතිම අනිත් පැත්තට යන්න. අපි කැමැති නෑ මේ ධර්මයට ඉඩ දීලා ප්‍රත්‍යක්ෂයට ඉඩ දීලා දිනු වෙන්න. අපි හැම වෙලාවෙම ඕලොමලකම් අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්ම ජම්මානුගත ලක්ෂණ අපේ ඇබ්බැහි සියරම හරස්ස නැමෙත. ඒව පාවා දෙන්න ලෑස්ති නම් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ ඔක්කොම රුචර්ජකම් පාවා දීලා මේ පේන දේ අදාහ ගන්න පුළුවන් නම් එයාට සුදුසුකම් ලැබෙනවා බොජ්ජංග සත්‍යයක් පාඩපත් වෙනවා. එතින්දි තමයි සතිය බෝධියකට පරමාර්ථයකට ධර්ම අවබෝධයකට ඥානයකට එහෙම නැත්නම් මාර්ගඵල ඥානයකට උදව් කරන්නේ මේ විදිහට මොරක්. ඒ නිසා සතිපට්ඨාන සතිය ඉන්දිය සතියක් බාට ඉන්දිය සතිය බල සතියක් බාට බල සතිය බොජ්ජංග සතියක් බාට පත් වෙන හැම වෙලාවකදීම යෝගාචර කඩේ හතරක් පනින්න ඕනේ යෝනිසෝ මනසිකාරය පැත්තට දාගත්තොත් දවස් 7යි අයෝනිසෝ මනසිකාරය දැම්මොත් අවුරුදු 7කින්වත් බෑ නමුත් මෙතන කැපෙන්නම පුරුද්දට අයෝනිසෝ මනසිකාරය අන්නේ කැපෙන වෙලාවේදී ඇබ්බැහියට ලේජියට පුරුද්දට පෞරුෂත්ව ලක්ෂණ වලට ගියොත් අයෝනිසෝ මනසිකාරය මේ අලුත් දෙයක් සිද්ධ වෙනවා නවමු දෙයක් සිද්ධ වෙනවා සෙල්ලක්කාර දෙයක් සිද්ධ වෙනවා කියලා කියන අලුත් පැත්තකට යෝන්සමන්ස් කාට යන්නේ ඉඳී තියෙනවා හැබැයි එතකොට තමන්ගේ පෞරුෂත්වය පාවා දෙන්න ඕන තමන්ගේ මාන්නේ පාවා දෙන්න තමන්ගේ තෘෂ්ණාව පාවා දෙන්න මේ ටික ටික කැපෙන්න මේක නේ පැන්සලා කුල් කරනකොට ටික ටික ටික කුල් වුණාට පස්සේනේ දාන්නේ පැන්සලා ගෙවුණයි කියලා ආන්නේ කටයුත්ත සිද්ධ වෙද්දී අඛණ්ඩව මේ කියන කෙනාට වොජ්ජස්න මට්ටමට යනකොට තේරෙනවා ప్రత్‍යක්ෂ වශයෙන් තමාටම දැනගන්න පුළුවන් මේක කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ධර්මයේ ඉඳ දීලා කෙරෙන්න ගියාට පස්සේ බොජ්ජංග මට්ටමේ තේනවා මේ ධර්මයක තියෙන නෛර්යානික ශක්තියෙන් එන මිසක මට මේ ගමන යන්න බෑ. මමයා කියලා කියන්නේ අමු මැට්ටෙක්. අමු මෝලෙක්. ඒක හරියට ඉදිකටුව ඉලක්ක කරා ඔටුවෙක් යන්න හදනවා. මගේ තියෙන ඒක වෙනස් කර කර පාවදිදී මේ සතිය වඩමින් ඒ සියලු ආකාර සියලු සත්‍යයන් වලට ඉඳ තියාගෙන යන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ හැම කඩයමකදීම හැම කඩුල්ලකදීම මගේ මමයාගේ කෑල්ලක් හැලෙනවා. ඒක හරියට උරගයා වැවෙනකොට හැව හලනවා වගේ. ඔය හැව හැලුවේ නැත්නම් වර්ධනයක් නෑ. ඒ පරණ පුරුදු හැවේම ජීවත් වෙනවා නම් ඒකට හොඳ ලස්සන කතාවක් අපේ කටුකුරුද්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තිනවා පැවිදි වුණාට පස්සෙත් BSc කියලා ගහනවා නම් එන පරණ හැව තාම තියෙනවා. පැවිදි වෙනකොට BSc හැලෙනවා. MSc හැලෙනවා. දැන් ඉන්න කට්ටියගේ අර පැවිදි වුණත් අර පට්ටලේ තියාගෙන ඉන්නවා මොකද අර හැව හැලිච් එක කරේ දාගෙන ඉන්නවා උපාධි කෝට්ටයක් වගේ. බුදුහාමුදුරෝ විලි ලැජ්ජාව කියන ඕක හලපන් ඕක හලන්නයි මේ පැවිදිුනේ බෑ පැවිදිුණත් බෑ. ඒ නිසා පැවිද්දගේ පිටිපස්සේ තියෙන නම් වල දිහා බලනකොට පිට ඇහි හැලිච්ච හැවල් කීයක් කරේ දාන්නේ. අද ලේසි නෑ ආමුදු කෙනෙක්ගේ නමක් කියන ෆුල් ස්ටොප් කොලයක් අත් උන. ඊයෝ ගැන කතා කරලා වැඩක් නෑ. ඒක කක්කමයි. ඒක කක්කමයි. නම නැතත් කමනර ඉලක් අකුරු අතර ලියා ගන්න නැත්තම් සීල් එකේ ඉතින් වැඩක් නෑ. අපි කොච්චර හැවිච්ච හැවිච්ච හැලිච්ච හැවට කැමතිද කියලා බලන්න. මේ හැලෙනකන් කොහෙද සතිපට්ඨාන සතියක් ඉන්දිය සතියක් පාඩපත් වෙනවා. එතකන් කොහෙද ඉන්දිය සතිය බල සතියක් පාඩපත් වෙනවා. බල සතියක් කොහෙද බොජ්ජංග සතියක් නේ හැම වෙලාවෙදිම හැවක් හැලෙනවා. අන්නේ හැම හැලෙන එක තේරෙන්නේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ කියන එක තමයි මේ උපවාහන සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඇත්තට මෙයාට තේරෙනවා මේ කරන වැඩේ පරෝපදේශ රහිතව යන්න පුළුවන් කියලා 100ක් නෙවෙයි ශක්තියක් එනවා. ඉතින් ඒ නිසා මේ මුලින් කරන ආයෝජනය තමයි අමාරුම කොටස මොකද ප්‍රතිඵල දකින්න නැතුව කරන්නේ. ඊට පස්සේ ඒකෙන් ආදර්ශයක් අරගෙන තමන්ගේ වැරදි ටිකම ගුරුවරයෙක් කරගෙන කර්ම සාවිදි පවත්වාගෙන ඉදිරියට ගියොත් ඒක සාසනට ලොකු ආදර්ශයක්. ඒ වගේම තමන්ගේ බෝධිය මේ අවබෝධය මේ මේ ජීවිතේම කරන්න පුළුවන් ගතියක්. නිසා අපි වැඩමුළුවකදී ඇත්තටම ඒක අපේක්ෂා කරන්නේ. අපි අපේක්ෂා කරන්නේ මේ සත්‍ය මාත්‍රව හඳුන්ලා දීලා ඒක දිනු කරන්න ඕනේ මුල් මුල් කොටස් එක හඳුන්ලා දෙනවා මිසක් ඉදිරි දේවල් ඊතර වැඩවලට තියලා තියෙනවා. ඒකට තමයි ජීවන රටාව වෙනස් කරන්නේ. කතා වෙන ස්වරූපය වෙනස් කරන්නේ. ක්‍රියා වෙනස් කරන්නේ. වෙනස් කරලා ඒකට අනුග්‍රහ කරන එකට කැපකිරීම අපි බලපෑම් කරන්න යන්නේ. කෙසේ නමුත් ඒ තන වඩාගෙන තියෙන මේ මුල් මුල් ශක්තිය අනුව සතිය එකතැනට ගැහෙන්න දෙන්න තු ඉදිරියට ගෙන යන්න මේ ධර්ම දේශනාව සිදු දිනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා